අවසරයි ස්වාමීන් වහන්සේ කරු ස්වාමීන් වහන්සේ ඊයේ පැවතු ධර්මදේශනාවේදී ආහාරවල සමුදය සඳහා අන්නාව සඳහන් කළසේක ස්පර්ශය මනෝ සංචේතන හා විඥාන ආහාර සඳහා අන්නාව බලපාන ආකාරය පිළිබඳව විස්තරයක් කරන මෙන් ඉල්ලා සිටිමි කබලීකාර ආහාරය පිළිබඳව ప్రత్యක්ෂ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය පැහැදිලි පැහැදිලි ක්‍රමය පැහැදිලි පැහැදිලි ඇති අතර අනෙක් ආහාර පිළිබඳව පිළිපැදිය යුතු ක්‍රමය පැහැදිලි කර දෙන මෙන්න ඉල්ලන. ඇත්තට මේ හතර ආහාර පිළිබඳව ගත්තාම අපිට දිරවන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් මේ පහසු වෙන්නේ කබලිකාර ආහාර තමයි. ඒක ਸਰවඥාන්සික දේශනා විලාසයක්. නාජිකාම ගැඹුරුම ධර්මයට යන ඉස්සත් තේරෙන අදාහ ගන්න පුළුවන් ගොරෝසු තැනකින් පටන් ගන්නවා. ඉතින් අපේ සාමාන්‍ය ලෞකික දැනුම සීමා වෙලා තියෙන මේ ගොරෝසු දේ වුණාට ඒ ධර්මයෙන් ගැඹුරු තැනට අඳ ගන්න එක ඒක තමයි ධර්ම න්‍යාය වෙලා තියෙන්නේ මේ ਸਰවචනාසී ක්‍රම. ඉතින් අර මේ මූලික ආහාර සඳහා තෘෂ්ණාව බලපානවා කියන එක අපි ඉඳලා ගන්න ආහාර සඳහා ඒක වෙනවා රස තෘෂ්ණාව කියලා යොකට ආසනේ සඳහන් වෙන්නේ. ඒ රස තෘෂ්ණාව කොච්චර මේ භයානකද කියලා කියනවනම් ඒ විශේෂයෙන්ම දීවැඩිය වගේ රෝග තියෙන අයට ඒ පැණි රසට තියෙන ආශාව තමයි හොඳටම ඒ සෞඛ්‍ය තත්ත්වෙ පිළිහෙන බව දැන සිටි බලක් කරන්න බෑ. ඒ වගේම ඉදිරි පීඩන වගේ තියෙනවා තෙල් ආහාර ගන්න හොඳටම මේක අපත්‍යයි කියලා. ඒ වුණත් අර දිව රස නිසා ඒකට ඇදිලා යන නිසා අන්තිමට දිවෙන් බෙල්ල කපා ගන්නවා කියන කතාව තමයි කියන්නේ. ඒකට ශ්‍රාව පිළිබඳව අවබෝධ කරගන්න අමාරුවක් නෑ. ස්පර්ශය පිළිබඳව ගන්නකොට මේ ස්පර්ශය අනුව ස්පර්ශය තෘෂ්ණාව නිසා ස්පර්ශය පහළ වෙනවා. ස්පර්ශය නිසා වේදනාව පහළ වෙනවා. ඒ වගේ දෙන්නේ එකිනෙක පටිච්ච සමුප්පන්න ඒයින් අනිත් එකට සම්බන්ධ වෙන ගතිය ඉදප්පච්චේතාවයක් තියෙන්නේ මේ වේදනාවලදී අපි සාමාන්‍යයෙන් ලෞකික ලෝකයේ සාකච්ඡා වෙන්නේ සැප දුක් වේදනා දෙක. ඔය දෙකෙන් අනිවාර්යයෙන්ම සැප වේදනාව සඳහා තමයි මේ විද්‍යාවයි ලෞකික ඥානයි ඔක්කොම යොමු වෙලා තියෙන හැම වෙලාවෙම සැප සාධනය සැපසීම සඳහා. මොකද ඒක මේ දුක අප්‍රිය කිරීමකුත් සැපසීමක් එක්ක එකටම යන්නේ. ඉතින් ඒ නිසා මේක සදාතන සපනක් තියෙනවා. සිද්ධියක සපදුක කියලා දෙයක් ඇත්තේ නැහැ. අපි ඒකට සපදුක ආරෝපණය කරලා මේකෙන් සැපපැත්ත ගන්න හදන දුක නැති කරනවා. ඒක නිකන් මේ කාසියක් අරගෙන කාසිය එක පැත්තක් විතරක් ගන්න හදනවා. කාසිය කියන්නේ කොහොමඩක්වත් එක එකට එන දෙයක්. ඉතින් ඒ නිසා සැප ඉල්ලනකොට අනිවාර්යයෙන්ම වැඩියෙන් ලැබෙන දුකම. ඒ වුණාට මේ මානවයාගේ තියෙන මොකක්ද මේ ක්‍රමයක් නිසා මේ සැප ස්පර්ශයේ විශේෂයි. සැපට තියෙන සැප රූප, සැප රක්ත, සැප ගන්ධ, සැප රස, සැප පහස, සැප හිතවිලි. උන්නෝක පිළිබඳව යනකොට කිසිම තරකයකින් තොරව අනිවාර්යයෙන් මේකට යන්න ඕනේ. ඒක පිළිබඳව අම්මගේ කන්න ඕනේ නැහැ, තාත්තගේ අහන්න ඕනේ නැහැ, කාගවත් නැහැ. ස්පර්ශයට ඇදලා. ඒ නිසා කී ස්පර්ශ පිළිබඳව පොදුවේ කැමැත්තක් නැති වුණත් ස්පර්ශයක් එනකොට මේකේ සැපපැත්ත අල්ලන ගතිය එනකොට අනිවාර්යයෙන් ස්පර්ශයට ආසාවක් ඇති වෙනවා. ඒ නිසා තෘෂ්ණාව කැපතියේ තියෙන තාක්කල් ස්පර්ශය එනකොටම අපි ඒකේ ලස්සන පැත්ත, දිලිහෙන පැත්ත, රස පැත්ත වෑන්න යන මේ මේක හැබැයික් තියෙන. ඒකෙන් එක තමයි හැබැයික් තියෙන්නේ. ඒක නිසා උදාහරණයක් වශයෙන් කියනවා චිත්ත විද්‍යාව ගැන කතා කරනකොට ඉස්ලාම චිත්ත විද්‍යාවේ මේක ටිකක් විස්තර කරන්න පුළුවන් ආභිධර්මයේ සහ අටුවාවල බොහෝ ප්‍රසිද්ධ කතාවක්. ඉස්සරහ අපි භවක්ක මට්ටමේ කියන හිත කිසිම ස්පර්ශයක් නැති මේ අපි කියමු අක්‍රිය මට්ටමක තියෙනවා කියලා. ඉතින් ඒකට මොකක් හරි ඇවිල්ලා සංඥාවක් වදිනවා. මොකක් හරි වේගයක් ඇවිල්ලා වදිනවා, ශක්තියක් ඇවිල්ලා වදිනකොටම භවංගේ සැලිලයක්. ඉස්සරහම තත්වක් වෙනවා. සැලිල ගියාට පස්සේ ටිකට ටිකට ටිකට මේ සංඥාව එනවනම් භවංගේ හිත කැඩිලා දැන් ඊට පස්සේ අර ඉදුණක් මට්ටමට විඥාණයපත්. විඥාණය කියන්නේ මේ දැන් නිදිගත් අවස්ථාවක නිින්දෙන් අවදි වෙනවා. අවදි වෙනකම් මේ සංඥා වදිනවා. වැදුනට පස්සේ නැගිටපු ගමන් ඒ විඥානේ හොයලා බලනවා මේක මට ඇවිල්ලා බාධා කෙරුවේ සත්‍යයක්ද රූපයක්ද ගන්ධයක්ද රසයක්ද පහසක්ද හිතවිල්ලක්ද කියලා. ඒ වෙලාවේදී වටේට ස්කෑන් කරලා බලනවා අපි නිකන් වේදාත් මැෂින් එකක් ගන්නවා වගේ ස්කෑන් කරලා බලනවා කොහෙන්ද සංඥාව ආවේ කියලා. මේ සංඥාවක් අවුබ්බා විතරයි ඒකක් ගන්නන්නේ. නමුත් ඒක රූපය සද්දයක් ගන්ධයක් බවට පත් වෙලා නැහැ. ඊට පස්සේ මේ විඥානය ඒක හඳුනා ගන්නවත් එකම හඳුනාගන්නේ ඒකට ඒ ඒ වෙනුවට අවදීන් තියෙන චක්කු ප්‍රසාදයේ ඇහි සංවේදිකම කනේ සංවේදිකම නාසයේ සංවේදිකම දිවේ සංවේදිකම කයේ සංවේදිකම සහ මනසේ සංවේදිකම අනුව අර පිටින් ආපු ආගන්තුක සංඥාව හඳුනා ගන්නවත් එක්කම එතෙන්ද හිත වහාම සියලු වැඩ වහා තබලා ඔෆිස් එක වහලා එතෙන්ද ගිය ගමන් ඒ විඥානෙත් නමක් වැදෙනවා ඒක ඇහෙනම් ගනුදෙනු සිද්ධ වෙන්නේ විඥානෙට අපි චක්කු විඥානය කියලා කියනවා එතකොට විඥානය මත්තම කර නිදිගත් මට්ටමින් කෙලසිච්ච මට්ටමකට යන යම් ක්‍රියාකාශක්තිය මට්ටමකට යන ගියාට පස්සේ පෙනීම සිද්ධ වෙනවා ඒ වෙනුවට කනට ගියා නම් අපි කියන්නේ ඒ විඥානෙම තමයි ඒකට කියනවා සෝත විඥානය නහයට කියන ගාන විඥානේ ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා ඒ ඒ තත්ත්ව ගිය ගමන්ම අර භවංක මට්ටමේ තිබුණු හිත විඥානයක පාදකම ක්‍රියාකාරී ආයතනයක නායකත්වය ගන්න. ගිය ගමන්ම එතකොට විඥානයක් තියෙනවා. ඒකට අර එන සංඥාවක් දිගටම තියෙනවා. ඇහි නම් ඇහි ප්‍රසාදයක් තියෙනවා. මේ තුන එකට තියෙන තාක්කල් අපි කියන ස්පර්ශය සිද්ධ වෙනවා. දැන් මේ ස්පර්ශය සිද්ධ වෙච්චාම මෙතන තමයි සම්පූර්ණ භවයක් තියෙන්නේ. සංසාරයක් තියෙන්නේ, ජීවනක් තියෙන්නේ, ඔක්කොම තියෙන්නේ මේ ඇති වෙන ක්ෂණය තුල මේ විඥානය තුල. ඉතින් එතකොට මෙතෙන් දිවිසිතුරු පැත්තක් තියෙනවා දැනගන්න මේ ඇහැට ගියා නම් හිත විඥානේ චක්කු විඥානයක් වඩපත් වුණා නම් එතකොට කනේ කිසිම කෙලෙසක් ඇති වෙන්නේ නැහැ කන නිවන් දැකලා තියෙනවා. නාසයේ කිසිම කෙලෙසක් පහළ වෙන්නේ නැහැ නාසයේ නිවන් දැකලා තියෙනවා. දිවේ නිවන් දැකලා තියෙනවා. කය නිවන් දැකලා තියෙන්නේ හිත නිවන් දැකලා තියෙන්නේ මොකද ඒ කිසිම දෙයකින් කෙලස් පහළ වෙන්නේ නැහැ. ඒ ඔක්කොම අකර්මණ්‍ය වෙනවා. මොකද විඥාණය විතරයි යම් කිසි ස්ථානයක් සජීවී කරවන්න පුළුවන්කම, පණ ගන්නන්න පුළුවන්කම මේක අවධානය දැන් ඇහැට ගිහිනවා. ඒක නිසා මේ වෙලාවේදී අපි මේ මගේ හිත තියෙන ඇහි කියලා දන්නවනම් අපිට ඒක නිර්වචනය කරන්න පුළුවන් රූපයක් ඇවිල්ලා තියෙන්නේ ඇහැ තියෙන්නේ කන විඥාන තියෙන ඇහි ඇහැයි වැඩ කරන්නේ මේ වෙලාවේදී නිකන් සතිය හොඳට දිනු කරොත් තේරෙනවා කන වැඩ කරන්නේ නැහැ. ඒ වෙලාවේ එහෙන ශබ්ද බලංගු නැහැ. වදින ගඳ බලංගු නැහැ. දිවට රස බලංගු නැහැ. කයට පහස බලංගු නැහැ. හිතට හිතිවි බලංගු නැහැ. මොකද රූපයක් දකිනවා නම් මුළු හිතින්ම විඥානය එතෙන්ද කියනවා විඥානය අනිත් හැම වල අකර්මණය. ඒ නිසා අපිට සතිමත් වෙනවා නම් ස්පර්ශය ඇති වෙන තැනට එන්නකොටම හිත යොදවන්න පුළුවන්. රූපයක් දකිනකොටම දකින්නවා කියලා පො. රූපයක් කියලා හො මෙනෙහි කරගන්න පුළුවන් නම් වාසියක් හම්බ වෙනවා. ඒ වෙනකොට අනික් අංශ වලින් කෙලෙස් නැහැ. ඒක මෙතනයි කියන්නේ කෙලෙස් හෝ නිවන හෝ කියලා. මේ හිත විඥානේ යන යන තැනට සර්ච් ලයිට් එක අල්ලනවා. එතකොට විඥානයයි රූපයයි ඇහි ප්‍රසාරය නිසා මේ ස්පර්ශය කනේ නෙවෙයි නාසයේ නෙවෙයි ඇහි තියෙන කියලා දැනගන්න පුළුවන්. නමුත් ස්පර්ශය කියන එක අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවෙන් තමයි අපි වින්දනයටපත් වෙන්නේ. එතකන් වේදනාවක් නැනකන් අපි අපිට ඒක ගෝචර නැහැ. අපිට ඒක භව්‍ය නැහැ. ඒ වෙන පැත්තකින් කියකි ඒ රූපයේවත් ඒ ඇහේවත් ඒ චක්කු විඥානයේවත් ස්පර්ශයේවත් කියන කිසිම තැනක කෙලස් රූපයේ කෙලස් නැහැ. චක්කු ප්‍රසාදයේ කෙලස් නැහැ. එතෙන් යන විඥානයේ කෙලස් නැහැ. මේ තුන එකට වැඩ කරන චිත්තක්ෂණ කියන සත් ස්පර්ශය දක්වා කෙලසිලා නැහැ. අපිට කිසි පාලනයක් නැහැ. ඒක දී ඇති සාධකයක්. ඒක මතින් තමයි වේදනාව පහළ වෙන්නේ. වේදනාව පහළ වෙනකොටම සැප ඉල්ලලා දුක ප්‍රතික්ෂේප කිරීම තුළින් තමයි අපි මේ සිද්ධියට අත දාන්නේ. අපි සිද්ධිය සංකර කරන්න පටන් අරගන්නේ ඊට පස්සේ තමයි කෙලස් පහළ වෙන සිද්ධිය. ඒක නිසා ඒ මේ වේදනාවෙන් ඇති වෙන සැප සොයන ගතිය දුකට ප්‍රතික්ෂේප කරන ගතිය පවතින තාක්කල් එකක් වෙනවා ස්පර්ශය දක්වා යන ගමන දැක ගන්න පුළුවන් ඉත ඇහිදිලා යනවා. ඒක අල්ලන්න බෑ මොකද වෙන්නේ කියලා. දැන් ඇහෙද ඉන්නේ කනේද ඉන්නේ කියලා අල්ලගන්න බැරි අපි සම්පූර්ණම අර දකින්න දේ සැපෝපේන ගතිය කියන අන්ධකරණ ධර්මය නිසා අචක්කු කරන ධර්මය නිසා නීවරණ ධර්මය නිසා අපිට යාන්ත්‍රණයක් ගන්න හම්බෙන්නේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ අපි රූපයක් ආවට පස්සේ වාලෙක් වාගේ බැගෑ කෙනෙක් වාගේ අසරණ කෙනෙක් වගේ අර රූපේ පිටිපස්සේ ඇදෙන්න ගියාම අපිට මේ manussත්ය තුළ දැකීමේ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියන යාන්ත්‍රණයක් ගන්න තියෙන අවස්ථාවක් නැති. ඒක නිසා කියනවා රූපය දැක්කාම රූපේල තියෙන රස බලන නැත්නම් රූපේ තියෙන සැප හොයන ගතිය වෙනුවට මට මේ දැකීම කියන යන්ත්‍රයට හිත යොදා ගන්න ලැබේවා. මම දකින්නේ බව මට සිහිපත් වේවා. මට සත්‍ය පිහිටේවා කිව්වොත් අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ විඥානේ යණ යන තන තමයි කෙලස් උපදින මාවත පහළ වෙන්නේ. ඒක දැනගත්තොත් ඒ පතුලලා තියෙන කෙලස් වලට මොකුත් වෙන්නේ නැහැ. මීට පස්සේ මෙච්චර කල් සංසාරේ අපි යන මේ ඇත්තහියට ගිය ගමන පිළිබඳව යම් කිසි විදිහක බයත් ලැජ්ජාවට යට කර ගන්න පුළුවන් සංවරයට යට කර ගන්න පුළුවන් සීලයට යට කර ගන්න පුළුවන් ගැතියක් එනවා. ඉතින් ඒ නිසා මේ ස්පර්ශය මේ ආහාර වෙලා ස්පර්ශයෙන් ගෙනද ගෙන දෙන දේ ස්පර්ශයේ ආහරණය කරන දේ තමයි වේදනාව. මෙන්න මේ වේදනාව පිළිබඳ හැම කෙනෙක්ම හැම පෘථග්ජනෙක්ම పూర్ව නිගමන දත්තයන් තියෙනවා. పూర్ව නිගමන උපමාන තියෙනවා. ඒ අනුව වේදනාවට ආපු තැන ඉඳලා අපි සම්පූර්ණයෙන්ම අර ඒ ඒ රට එකට අහු වෙලා, ඒ චාරිත්‍රයට අහු අපේ රුචියට අහු වෙලා, අපේ සම්ප්‍රදායට අහු වෙලා, අපේ සංස්කෘතියට අහු වෙලා අපි ඒක දිගේ අදගෙන යනවා. අදගෙන ගියාට පස්සේ අපි කිසිසේත් මේවා ප්‍රශ්න කරන්නේ නැහැ. යාන්ත්‍රණය බලන්නේ නැහැ. ඒක වෙච්ච දේ ගැන කනගාටු වෙනවා. ඇයි මට මේ දේ වුනේ කියලා. ඉතින් සර්වචනාංශයේ මතක් කරන්නේ අපි ඔය වේදනාව කියන තැන අල්ලගෙන යම්සේ දැනගත්තේ නැත්නම් කිසියම් පැකිලීමකින් තොරව මේ සැප මට දුන්නේ අහවල. නැත්තම් බාහිර කෙනෙක් කියලා මේ දුක දුන්නේ මට අසවලයි කියලා අනිවාර්යයෙන් මේ සැප දුක දෙක අනුන්ට හේතු කරන ගතිය. බාහිරවත් වෙන ගතිය තමයි අපේ තියෙන මේ නුදර්මක. නමුත් හොඳට බලන්න හිටියොත් ස්පර්ශ කියන මට්ටම නම් අල්ලන්න බෑ. නමුත් වේදනාව එනකොටම අල්ලා ගන්න ගත්තොත් ඕනෑම වස්තුවකින් එක්කෝ සැප වේදනාවක්, එක්කෝ දුක් වේදනාවක්, එක්කෝ සැප දුක් මැද අතරමැද වේදනාවක් කියන එක ඕන එකට යන්න අපිට එතන ඇත්තටම chance එකක් තියෙනවා. නමුත් අර පූර්වණිකම නිසා අපි අනිවාර්යයෙන්ම තෝරන්නේ සැප පැත්ත විතරයි. ඉතින් ඒ නිසා අපිට කියන අර මුලින්ම තියෙන ඊට පස්ස තුන සැප දුක් අදුක්කම සුඛයෙන් තුනේ කොයි එකටත් යන්න පුළුවන් ඉඩ අපි හැමදාම වහගෙන එකම පැත්තටමයි දුවන්නේ. සැප හොයන පැත්තටයි දුවන්නේ. ඉතින් තමයි සැප සොයනවා කියන අදහස එක්ක බාහිර වෙන්නේ. ඒකයි කියන්නේ. නමුත් මේ සැප විතරක් නෙමෙයි සිත්‍යක දුක කියලා එකක් තියෙනවා. දුක්ඛම සුඛ කියලා කියන වගේම විවෘත වුම ඒ අර ප්‍රත්‍යකට යන ගතිය ඒක හැල්මට යන ගතිය පොඩ්ඩක් නැවතිලා යන්නේ. ඉතින් මේකට තමයි අත්‍තර වේදේ කියලා කියන්නේ. වේදේ කියන්නේ දැනුම කියලා කියන්නේ. මේ දන්නේ නැතුව මේ මත්තම පැන්නුවාට පස්සේ මොන දැනුමක් තිබුණත් අපි මේක වාල් දැනුමක් මේක ලෞකික දැනුමක් ලෝකායත දැනුමක් බාටපත් වෙනවා කොහොමද කරකෝල අපි ආයෙත් වක්කයට දාන සංසාරයට දාන මේක දැනගත්තොත් ඒත් අපිට නතර කරන්න බෑ පුරුද්දට යනවා නමුත් ටික කාලයක් යනකොට එහිමිට එහිමිට එහිමිට තේනවා මේක මේ කැම්ම එකවර කඩන්න බෑ නමුත් මේක අවබෝධ කරගන්න කරන්න මේක අර පුරුද්දට යන ගතිය ඇදිලා යන ගතිය ටික ටික ටික ටික ටික නැසකයි. පළවෙනි දැකීම තමයි සාමාන්‍ය සෝවාන් මාර්ග ඥානදි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි ශේක tattරපත් වෙනවා. දකින්න හැම වෙලාවකම දකින්න රූපේ රස බලන වෙනකොට දකින්න යන්ත්‍රය. දැකීමේ ක්‍රියාවලිය දකින්න පටන් අහන ක්‍රියාවලිය. ගන්ධ රස පහස ලබන ක්‍රියාවලිය මේ ඇහි බැලුවත්, කනේ බැලුවත්, නාසය බැලුවත්, දිව බැලුවත්, කය බැලුවත්, ඉත බැලුවත් එකම යන්ත්‍රයක් වැඩ කරනවා. බාහිර අරමුණක් ඇවිල්ලා අභ්‍යන්තර මේ ආයතනයට වදිනකොට ඒ දැකීම ඇහිම පහළ නිසා අපිට මේ සිද්ධියේදී බාහිර අරමුණ අරමුණ වශයෙන් ඇහැ කන දිවනාසය කියන ආයතන ආයතන වශයෙන් එයින් පහළ වෙන දැකීම ඇසීම වගේ කියන දේවලු වෙන්කොට දැනගන්න තරම් මේක අනුන්ගේ සිද්ධියක් වගේ බලන්න පුළුවන් නම් භාවනා මුඛයෙන් බලන්න පුළුවන් නම් විපස්සනා මුඛයෙන් බලන්න පුළුවන් නම් අපිට තේරෙයි මනුස්සාත්ම භාවයක් ලැබුපේ මෙන්න මේ යන්ත්‍රයේ ක්‍රියාත්මක කරනවා දැක ගන්න. නමුත් අපි යන්ත්‍ර වේග කරනකොට යන්ත්‍ර ප්‍රතිඵල විතරයි දකින්නේ යන්ත්‍ර වැඩ කරන හැටි දකින්නේ. උපමාවක් විදිහට කියනවා මේ ජෙනරේටරයක් වැඩ කරනකොට දේශීතේ කරන්ට් එක එනවා. ජෙනරේටරේ වෙවුලනවා තේරෙනවා. සද්දත් දඟලනවා තේරෙනවා. නමුත් මේක මේ තෙල් පැත්තකින් ගන්න මේ පැත්තේ විදුලිය එනවා කියන මිස අපිට යන්ත්‍ර දැක ගන්න බෑ. කවුරු හරි කිව්වොත් මේක මේ පැත්තේ මෝටරයක් දුවනවා මේ පැත්තේ ආමිචරක වැඩ කරනවා මේ මොහොතේ drive force එකක් තියෙනවා මේක driven force එකකින් මේ මේ ශක්තිය මේ පැත්තට පිටුලේ යනවා කියලා අපිට සද්දායෙන් අහන්න වෙන වෙන කරන්න දෙයක් නැහැ. නමුත් යම් විදියකට ඒ පුද්ගලයා යන්ත්‍රයේ පිටපොත්ත ගලවලා පෙන්නොත් පේනවා මේක හරියටම ලෑස්ති කරපු කර්ම හදගත්තු සිස්ටම් එකකට වැඩ කරනවා. මෙච්චර වේගකින් වැඩ කරන්න ඕනේ ඒකෝර තමයි විදුලිය එන්නේ කියලා. අන්න ඒ தত্ত্ব තියෙන තාක්කල් ඒ වේගෙන් වැඩ කරන තාක්කල් කවම කවදාකවත් යන්ත්‍රය ඉගෙන ගන්න බෑ. යන්ත්‍රය ඉගෙන ගන්න නම් විදුලි නිෂ්පාදනය කොට ඒක නතර කරලා යන්ත්‍රය ස්ලෝ ඩවුන් කරන්න. ස්ලෝ ඩවුන් කරනකොට පස්සේ තමයි අපිට තේරෙන්නේ ගතිරෝධ කරකෙන්නේ කොහොමද කෑම්ස් වැඩ කරන්නේ කොහොමද මේ පැත්තේ මෝටර එක වැඩ කරන්නේ කොහොමද මේ පැත්තේ විද්‍යුත් චුම්බක ශේෂය වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ නතර කරනකොට විදුලිය නැති යන එක තමයි අපිට මේ භාවනා කරනකොට තියෙන ප්‍රශ්නේ. භාවනා කරන චිත්තක්ෂණේ කාම සම්පatti නැති වෙනවා. අපිට ඕන කාම සම්පත්තියේ වේගෙන්ම දුවද්දි මැෂින් එක වැඩ කරන හැටි බලන්න. ඒ දෙක. එතෙන්දි slow down කරන්නේ. ඒක තමයි අපි සීලයෙන් කරන්නේ, සමාධියෙන් ප්‍රඥාවෙන් කරන්නේ. ඉතින් කවදා හෝ ඒක ඉගෙන ගත්තොත් ඊට පස්සේ ආස්තරේ නතර කරලා තියෙද්දි දුවන කොටත් හිතා ගන්න පුළුවන්. අහපු එක නෙවෙයි අත්දකලා කියා ගන්න පුළුවන් නිසා මේයි දුවන්නේ. ඒක නිසා දරුවචනන්ස මතක් කරන්නේ මේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියනවා ටික ටික ටික ටික නතර කරගෙන නතර කරගෙන යන්න. slow down කරගෙන කරගෙන යන්න. සීලේදී අපි කරන්නේ කාය වචී දුස්චරිත අඩු කරගන්න. සමාධි භාවනාවේදී පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් නැතර කරගන්නවා. විපස්සනාවේදී අනුසේ කෙලෙස් නැතර කරාට පස්සේ තමයි මේ යන්තරේ නැත්නම් කරුවත් නැසී කියන එක හොඳට පැහැදිලි වෙන්නේ. ඒක ප්‍රශ්න තියෙන්නේ අපිට අර මේ යන්තරේ නැතර කරුවොත් කරන්ට් එක නැතුව. අපිට ඕනලා තියෙනවා කරන්ට් එකක් ඕනේ යන්තරේ වැඩ කරන්න හැටිත් ඕනේ. එතකොට වෙන්නේ ෂොක් එක වදින එක විතරයි. වැඩ කරනකොට මැෂින් එක ගලවන්න කිව්වොත් හරි බරක්. ඒ නිසා මේ ස්ලෝවියන් ඩවුන් ප්‍රොසෙස් එකයි. එතෙන්ද මේ ස්පර්ශය එක සංදිස්ථාන. හරියට මේ මෝටර එකයි ආම්චර් එකයි දෙක අතර කනෙක් වෙන හැටි දකින්නවා වගේ, ක්ලච් එක අල්ලලා දෙන හැටි දකින්නවා වගේ යන්ත්‍රයේ වැඩ කරන හැටි තමයි ස්පර්ශයේදී සිද්ධ වෙන්නේ. ඒ ප්‍රශ්නේ කොහොමද කියන්නේ? මේ ප්‍රශ්නේ කොටස විතරක් සංශය, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර සඳහා සංධාව බලපාන ආකාරය පිළිබඳ විස්තරයක් කරන්නේ. අබලිකාර ආහාරය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය පිළිපැදිය හැකි අතර අනිත් ආහාර පිළිබඳව පිළිපැදිය යුතු ක්‍රමය පැහැදිලි කර දෙනවා. ඒකදී ඒ කියන පිළිපැදිය යුතු ක්‍රමය නම් තියෙන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. කබලිකාර ආහාර සඳහා තියෙන සීල ශික්ෂා පමණයි. ඒක පරිසන සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වැදගත් වෙන්නේ නැහැ. නමුත් මේ පසායතන මනෝ සංචේතන ආයතන විඥාන ආයතන කියන වට යනවනම් අනිවාර්යයෙන්ම සමාධියක් නැත්නම් සමතයක් ඒකලසක් අත්‍යවශ්‍යයි නැත්නම් කවදාකවත් මේක දක්වන්න බෑ නමුත් මේ විඥාන ආයතන වගේ දේවල් දකින්ක විපස්සනාමය ඥානින් නැතුව කරන්න බෑ මොකද ඒ සමතේ හොඳටම කෙලපැතිච්ච පුත්‍රජානකට කලින් පහළ වෙච්ච හිතුවේ මේ විඥාණය තමයි ඇත්තටම මුල ඒක තමයි ආත්මය නිසා ඒක අපිට අදහන්න බෑ, දැක ගන්න බෑ, යන්ත්‍රය දැක ගන්න බෑ. ඒක දේවත්වයටපත් කරලා තිබුණේ මිනිස්සුන්ට කරන්න බෑ ඒක. සර්වඥාචේ විතරයි ඒ නිසා සමතෙන් අතර වෙන්නේ නැතුව අනුසයකට දක්වා ගියාම මේ විඥානයේ වැඩ නැත්තර කීම නැත්තම් කරන්න පුළුවන් කළ යුතුයි කියන තැනට තමයි අපි මේ අඬ ගහන යන්න හදා. ගෙනියන්න හදා. නමුත් ඒක අර කෑම ගන්නකොට කෑම ප්‍රතික්‍රියා කරන්න වගේ සීල ප්‍රතිපදාවක් නෙවෙයි තියෙන්නේ සමාධි ප්‍රතිපදාවක් සහ විපස්සනා ප්‍රතිපදාවක්. එහෙම නැත්නම් කියනවා කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන මේ සංස්කාර ධර්මයන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් කීකරු කරගෙන කීකරු කරගෙන යනකොට තමයි මේ ගැඹුරු යන්ත්‍රයේ ගැඹුරු ප්‍රදේශ චේතනා වැඩ කරන හැටි මනෝ සංචේතනා කියන එකේ වචන චේතනාව විඥානය කියලා කියන්නේ මේ ලෝකයේ දේවල් ඒ ලෝකේ පොදුවේ තියෙන අපි හවස මතක් කරගත්ත විදිහට දේවල් නාම රූප වශයෙන් දෙකට කඩලා මේක මම මේක උඹ මේක හොඳයි මේක නරකයි වශයෙන් දෙකට කඩලා දෙන යන්ත්‍රේ සම්පූර්ණ විඥාණයම තමයි කරන්නේ. ඒක නිසා අපි මේ හොඳ නරක දෙකට සැලෙන මනසක් තියෙන තාක්කල් අෂ්ටලෝක ධර්මයේ සැලෙන මනසක් තියෙන තාක්කල් විඥාණය යන්ත්‍රය අල්ලන්න බෑ. ඒ නිසා අපිට භවනා කරනකොට සාමාන්‍ය විපස්සනා මුල් ඥානවල යනකොට මේ සැප වේදනාවක් ආවත් දුක් වේදනාවක් ආවත් මේක වේදනාවක් වශයෙන් බලන්න. කුණුසුමක් ආවත් සිසිලසක් ආවත් මේක තේජෝ ධාතු වශයෙන් බලන්න. කම්පනයක් ආවත්, දරණ ගතිය ආවත් මේක වායෝ ධාතු වශයෙන් බලන්න. උණුසුමක් මේ එහෙම නැත්නම් වැగిරෙන ගතියක් ආවත්, පිටුපන් ගතියක් ආවත් ආපෝ ධාතු වශයෙන් බලන්න කියන මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක කෙරෙහි නොසැලෙන ගතිය. මේක හොඳයි මේක නරකයි කියන එක පුරුදු කරන පුරුදු කරන යනකොට තමයි දේවල් අතර තියෙන ભેදය හොඳ නරක ප්‍රමාණ කරන ભેදේ නැති කරපු දවසේ තමයි නැත්නම් නැති කරන්න උත්සාහ කරනකොට තමයි මේ විඥාණය කරන මේ අසාධාරණ තීන්දුව කිරීමේ අධිකරණයේ අධිකරණයේ ඉඳගෙන අසාධාරණ තීන්දුව දෙන විනිශ්චයකාරවරයෙක් වශයෙන් නඩු නැති තැනට යන කම්ම උසාවිය බත්තක්. ඊට පස්සේ තමයි නඩුකාරයාගේ වැඩක් නැහැ කියලා පෙන්වන්න පුළුවන්. නඩු කියන තාක්කල් එයා ආසාව තියෙන තාක්කල් සැලෙන තාක්කල් විඥානයේ ඒකේ වාසිය ගන්නවා අපහැන්දේ කරා. ඉතින් ඒක නිසා කබලීකාර ආහාරය පවා දැනගත්තයි කියලා කිව්වොත් ලේසි නෑ. අපි දැන් ඒක නම් ප්‍රතිවේක්ෂාව දන්නවයි කියලා ඔක ලියලා තියෙනවා. නමුත් අපිට ඒක හරියට ආහාර මාත්‍රාව තාම හරියට ඉලන්නේ. ඊට පස්සේ සීලයේදී සමාධියේදී ප්‍රඥාවේදී මේ යන ක්‍රමයෙන් උගාක් තව රිෆයින් කර කර තියුණු කර කර සියුම් කර කර යනකොට තමයි මේ ස්පර්ශ කියන මට්ටමට යන්තම් අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එක ලකුණයි කියන්න තියෙන්නේ පරියන්ක ඉන්නකොටත් ඒක කරන්න පුළුවන්. සක්මනේදී ටිකක් ආවම හුවෙන හොඳට විශේෂයෙන්ම අපි මැද හොඳට අපේටම සක්මන පුරුදු කෙනෙක් පරිත්‍යාග කටිය සක්මන් කරන යනකොට සක්මනේ යාදෙන වෙලාවට එනවා කියන්නේ දෙවට තේරෙනවා වම්ම දකුණ වම්ම දකුණ කියලා යන කිහිල්ල වෙලා කෙලවරට ගිහිල්ලා හිටගත්ත ගම අර මෙතෙක් කියලා යටිවත් කියලා දුන හිත ඇහ හිත බැර හිත බහරන කොටන් අතලා රූප බලන්න යන මොකද ඊගාට වෙන්නේ කියලා බලන ගමන් ඒකට පය මතක නැතිලා අපි හිත දකින්නෙක් වාටපත් වෙනවා එතකොට කුරුළු සද්ද ඇහෙන්න පටන් ගන්නවා උලන් වදින ඒවා ඇඟට දැනෙන්න පටන් ගන්නවා. එතකොට අර සක්මන අමතක වෙලා ඇහැකන දිවනාගේට හිත පොඩක් විසින්. විසිනකොට සමාධිය කැඩෙනවා. කැඩලා ආපහු හැරෙනකොට ආයෙත් කැඩෙනවා. එතකොට හොඳට තේරෙනවා ඒ හොඳට සක්මන් කරන යනකොට දැන් සක්මනේ ගිහිල්ලා ගිහිල්ලා දැන් නතර වෙන්න මොනේ ඉහා කෙලවරට නතර වෙන්න හදනකොටම ඒ රූප වැලීමේ කටයුත්ත හැරෙනකොටම පළවෙනියෙන්ම ඉමේජ් එක රූපේ පළවෙනි අවස්ථාව සිංහලෙන් කියන්නේ යන්තම් සුද්ධ දකින්න විතරයි. මේ ස්ත්‍රියවද පුරුෂයෙක්ද මතක නැහැ එනවද සමාජයට යනවද දන්නේ සුද්ධ දකින්න පැත්තේ. එතෙන්දී අපිට ඇත්තටම අවස්ථාවක් තියෙනවා. අයමනේ කරගෙන හිටියොත් තිබුණ සමාධිය නඩත්තු කරන්න පුළුවන්. අර දැකපු සුද්ධ මොකද්ද කියලා බලන්න ගිය ගම හිත ඇහැට යනවා. මේ ගෑන් කෙනෙක්, මේ පිළිමි කෙනෙක්, કોઈ කරායන කෙනෙක්, මේ වෙතින් යන කෙනෙක් කියලා අර ආය පාවා දීලා, සක්මන පාවා දීලා ආ මේ වෙලාවේදී දරා ගන්න පුළුවන් සක්මන් කරන කෙනා දැන් බලන්නේ කවටපත් වෙනවා. එතකොට අපිට තේරෙන ස්පර්ශය දෙපයි පතුලේ තිබුණ ස්පර්ශය දැන් චක්කු සම්පත්තියක් බාටපත් වෙනවා. අන්න ඔය shift එක අන්න ඔය මාරුව අල්ල ගන්න පුළුවන්. සක්මන් කරපු විශ්තුක් මම අහන්නේ කවටපත් වෙනවා. බලන්නේ පත් වෙනවා කියන එක දැනගත්තොත් එහෙනම් ඔය ස්පර්ශය අල්ල ගන්න තරමට අපි කිට්ටු කරනවා. ඒක තමයි එදිනදා වැඩ කරනකොට නිතර ඉරියව් මාරු කරනවා. නිතර චේතනා මාරු වෙනවා. ඉතින් අපේ හිත බොහෝම ශීක්‍රයෙන් වැඩ කරන්නේ. ඇහැට කන නාසයට දිවට දුවන. හරියම. පරියන්කේදී ඇස් වහගෙන ඉන්න නිසා ඒ රූපපේ. ඇහැට නැතුණාට හිතට රූපපේ. සද්ද ඇහෙනවා. ගන්ධ රස වලට යනවා. අන්නේ යනකොට යනකොට කීය තැන දැන් මේ ආස්වාද ප්‍රසවාද නෙමෙයි රූප බලනවා කියලා දැනගන්න පුළුවන්. ගන්ධ රස බලනවා කියලා දැනගන්න පුළුවන්. එතෙන්දී පුළුවන් වෙනවා පුංචි අවබෝධයක් ගන්න මේ විඥානේ දැන් ඉන්නේ අසවල් ආයතනෙක. අන්න ඒක ශාල් කැඩිලක් එකට දිලේ නිකට බහනා කරනවා කියලා කියන්නේ. අන්න ඒකට හිත පුහුණු කරන්නයි කියන්නේ ආස්වාසේ ස්පර්ශය ප්‍රස්වාසේ ස්පර්ශයෙන් වෙන් කළා කරන්නේ. මේක ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි. කියලා ඒක ලකුණු ගන්න. ඊට පස්සේ ආස්වාසේ වල ප්‍රස්වාසයට යනකොට මේක ආස්වාසේ නෙවෙයි ප්‍රස්වාසේ. ඒක වෙනස මේක කියලා මෙන්න මේ එක අරමුණ ඇතුළෙම තියෙන ආස්වාද ප්‍රසවාස දෙක ඇල්ලුවා නම් ඒකේ හොඳ සියුම් භාවයක් ඇතිවෙන අන්තිම නාසිකාග්‍රේ තුන හිත ඇහැට යනකොට කනට යනකොට මොකද්ද කියලා දෙන්න පටන් ගන්නවා දැන් නම් නන්නත්තා දැන් නම් පිටපොට ගිහිල්ලා ඒකට කලකල කලබල වෙන්නේ නැතුව සක්කුමක් වෙන්නේ නැතුව මේ තමයි මේ ස්පර්ශය දුවන දුවන යන අණුව අල්ලගන්න හදන්නේ චිත්ත පීඩා කරගන්න එපා හොඳට මේක තවදි වෙන්න කිව්වොත් දවසක හොඳට තේරෙන පටන් අර ගන්න මේ ට්‍රැක් එක මාරු වෙනවා ආශ්‍රද ප්‍රසන්න සද්දට යන්නේ. වේදනාවට යන්නේ නැති ඒ අල්ලගත්ත දවසක හරි සතුටක් ඇති වෙනවා. මේ කිසිසේත් කිසිම දෙයකට වග වෙලා කිසියම් පූර්ව නිගමනයක් කියලා පූර්ව සංඥාවක් දීලා නෙවෙයි පන්නේ. ඒකට සර්වඥාන්සේ දේශනා කරන පිස්සු වඳුරෙක් වගේ. පිස්සු වඳුර මේකෙන් අත්යෙන් අත්තට පනින්නේ කල්පනා කරලා නෙවෙයි. ඌට ඒ අත්ත දැකනකොට ඌ පැනලා ඉවරයි. ඊටත් හපන් කියලා කියනවා නොකෝහන මනස පිස්සු අඳුරකට වැටි යහපන් මේ අත් ඉඳලා අරහතර පණින්නේ සරසම් කළා නේ. ඉතින් එහෙව් දෙයක් මේ පදනම් කරගෙනයි එහෙව් දෙයක් පෝෂණය කරමිනි අපි මේ මට මේ චරිතයක් ඕනේ. මම අහවල් ජාති කෙනෙක් කියලා අපි නම් කරන් හදන්න මෙන්න මේ වගේ බොහොම කොලප්පිල් දෙයක් අල්ල. එනකොට අපි සදාචාරයක් ගැන වගකීමක් වෙන්න බෑ අපි දන්නවා උත්සාහ කරාට වර්ධින්න පුළුවන්. ඒකට වක් නිහතමානීකමකුත් වෙනවා. සමේ ස්පර්ශ අල්නකොට ඒකට උදව් වෙන්න ක්‍රමයක් කියලා දෙන්න පුළුවන් මේ ආනාපානිය තුලමත් පැතිකඩ තුනක් තියෙනවා. අන්නේ පැතිකඩ තුන පව අල්ලන්න පුළුවන් තරමට ආනාපානිය පුරුදු කරොත් ඒ ආනාපානිය රූපෙට යන හැටි, ආනාපානිය ඇහැට යන හැටි, කනට යන හැටි අල්ලන්න පුළුවන්. ආස්වාද ප්‍රසවාසය කරනකොට ඕනේ නම් හරියටම හිත යොදලා හුස්ම රැල්ල විතරක් බල බල ඉන්න. මේ ඉහළට යන පහතන හුස්ම කියලා. එහෙම නැත්නම් හැපෙන තැන විතරක් බලන්න ඉන්න පුළුවන්. මෙතනයි හැපෙන්නේ. මගේ හැපෙන්නේ නාසයේ වම් නාසයේ උඩ පැත්තේ. එහෙම නැත්නම් මේ හුස්ම රැල්ල ඇවිල්ලා මෙතන හැප්පිච්ච තැනක කුණුසුමක් දැනෙන්නේ, සීතලක් දැනෙන්නේ, කම්පනයක් දැනෙන්නේ, චංචලයක් දැනෙන්නේ කියලා මේ දෙක හැපීම නිසා ඇතිවෙන ඵලය දිහා බලන්න පුළුවන්. ආස්වාද ප්‍රසවාස බැලුවත් පැතිකඩ තුනක් තියෙනවා. මේක සාමාන්‍ය ආධුනිකයට එච්චර ලොකු අභ්‍යාසයක් නෙවෙයි. ඒකට කියන්නේ අරමුණෙන් අරමුණ කියන්නේ ඇතුළෙන් පිළිවෙන හුස්ම රැල්ල. ద్వාරය තමයි නාසිකාග්‍රයේ ඒ සංවේදී බව. මේ දෙක එකට ගැටෙනකොට ඇති වෙන උණුසුම සිදස් කම්පන චන්තර දේවල් වලට කියනවා තදුපා. Strike element, base element, ignition. එන්න මේ පැති තුන අල්ලගන්න පුළුවන් වුණොත් තේරෙනවා ආනාපාන ඇතුළෙන් දැසිත හිත යහකට යනවා. අසල් ප්‍රසාසයේ හිත සතියේ හිටියත් මේ පැතිකඩ තුන මාර්ගයේම සිද්ධ වෙන්න පුළුවන්. ඇහැට ගියාම නායට උලන් වදිනා වගේ රූප ඇවිල්ලා වදිනවා. ඇහි තියෙන ඇහි ප්‍රසාදේ ඒකට ඇතුළට ඇති වෙන දැනීමට අපි කියන දකින. කනට ශබ්ද ඇවිල්ලා කම්බරේ වදිනකොට ඇහිම සිදුවේ. නාසයේ සංවේදීකාවට ගඳ සුවඳ ඇවිල්ලා වදිනකොට ගඳ බැලීම සිදුවෙනවා. දිවයේ රස තුඩු වලට රස වදිනකොට රසය පහළ වෙනවා. කයේ පහසට තමයි ආනාපානයි. ඊතර ධර්මතාවය වෙනකොට දැනීම සිදුවෙනවා. ඉතින් හැම යන්ත්‍රයෙම සිදුවෙන්නේ එකම ක්‍රමයට thesis, antithesis and synthesis කියන වැඩ පිළිවෙල යන. ඒක තමයි භෞතික විද්‍යාව ඉස්සල්ලාම අයිසෙක් නිව්ටන් අල්ලලා දුන්නේ කෙලින් යන දෙයකට මොනවාරි වැඩිච්ච ගමන් එකෙක් කමක් අතේ මාරු. ඒ නිසා අපි කෙලින් යන එක දැනගන්නත් ඕනේ, වදින පහර දැනගන්නත් ඕනේ, අලුත් යන ගමන් පතයක් දැනගත්තාම අපි භෞතික විද්‍යාව ගන්න. ඔච්චරයි අපේ කය හැම තැනකම සිද්ධ වෙන්නේ. ඒක නිසා එකක් කරගන්න. සර්වඥාන්ත කියනවා කය ලේසි ආනාපාන ලේසි අරගෙන ආනාපානට හිත ගියාට පස්සේ යම් කිසි කෙනෙක් හුස්ම රැල්ල විතරම නම් බලන්න කියලා කන්න අපි කියනකට සමත යෝගාවචරයි යම් කිසි කෙනෙක් හුස්ම රැල්ලයි හැපෙන තනයි ඇති වෙන අත්දැකීම් තේරෙන්න බන්න නැත්නම් විපස්සනා යෝගාවචරයි නිසා විපස්සනා යෝගාවචරයට ෆුල් ස්පෙක්ට්‍රම් එක ඕනේ සමත යෝගාවට අහු වෙන්නේ අරමුණ විතරයි මතුවලා විතර වදින දේ විතරයි අන්න ඔතන පිළිබඳව යම් ප්‍රමාණයක දැනුමක් එනවනම් ස්පර්ශය කියන එක අල්ලගන්න පුළුවන් ගැතියක් තියෙනවා. ස්පර්ශය දැක්කා නම් අපිට චේතනාව හසුරවන්න පුළුවන් ගැතියක් තියෙනවා. නැත්නම් අනිවාර්යයෙන්ම පුරුද්දට චේතනා තියෙනවා. එතකොට තමයි විඥානීය චේතනා කියලා කියන්නේ ස්පර්ශය කියලා කියන්නේ හිතේ ඇතිවන චෛතසික ධර්ම දෙකක්. ඒකේ මූල ප්‍රභවය තමයි විඥාන කියන්නේ. විඥානික අල්ලන්න අමාරුයි. මොකද හේතුව විඥානයේ මායාවක තමයි අපි ගත කරන්නේ. නිසා විඥාන කම්පන යාගේ මායාව අහු වෙනවා. නමුත් රූප දැකලා, වේදනා දැකලා, සංඥා දකිනකොට බලකොටු ඇතුළට ඒ බලපේන ඉහිර කරගත්තා වගේ අපිට මේ බලකොටුව ආහාර නොදී කැම නොදී බල මිදින්න පුළුවන්. එහෙනම් තමයි විඥානේ කොටු කරන්න වෙන්නේ. ඒ නිසා රූප ධර්ම අල්ලාගෙන, චෛසික ධර්ම අල්ලාගෙන ඊට පස්සේ තමයි චිත්ත කියන කල්ලන්ද යන්නේ. ඒ නිසා ඒක කබලීකාර ආහාර වල වගේ ගොරෝසු දෙයකට සාපේක්ෂව තමයි ස්පර්ශය අල්ලන්න හැටි කියලා දෙන්නේ. චේතන අල්ලන්න හැටි කියලා දෙන්නේ. ඉතින් ගියාම විඥානය අල්ලන්න හැටි කියලා දෙන්නේ. ඒක හැබැයි අර මුල් මුල් එක දෙකක කුසලතාවය ඇති වුණාට පස්සේ ඒ පැටර්න් එකම තමයි දිගට යන්න පටන් අරගන්නේ. ගලක් අරගෙන ඉවරලා කුඩු පිටියෙන් ගහලා ගහලා පළවෙනි සැරේට ගල පලා ගත්තට පස්සේ ඒක ඒ කැටිච්ච කොටත් නැවත නැවත පලන ඉතිරි. පල්ල වෙන්නම කැටිල්ල තමයි තමයි. විපස්සනා වේදී කියනකොට කියන්නේ නාම රූප දෙකට කඩාගත්තට පස්සේ. නාම කොටස රූප කොටස දෙකට කඩාගත්තට පස්සේ ඒ පැලීර තමයි ගහන්න ගහන්න ගහන්න ගහන්න පිටින් එකට යන්න පටන්. ඒක අමාරුයි මේ සම්පූර්ණ විස්තරයකින් පමණක්ම කොහොමද ස්පර්ශයට යන්නේ කියලා කියන්නේ සංසන්දනාත්මකව තමයි විස්තර කරලා දෙන්නේ. ඊට පස්සේ චේතනාවලට ඊට පස්සේ විඥාණයට රූප වේදනා සංඥා චේතනා මනසිකාර නැත් රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාර ස්කන්ධය විඥාන ස්කන්ධය කියන එකෙන් ඔකේ ඒ කපලීකාර ආහාර වැටෙන්නේ රූප ස්කන්ධෙට වේදනා වේදනා ස්කන්ධෙ වෙනවා සංස්කාර ස්කන්ධ වලට තමයි චේතනාව සංඥා ඔක්කොම වෙන්නේ අන්තික විඥාන අන්නේ මුල් ටිකට ඒ මුල් ටිකෙන් තමයි නිතරම මේ පැවැත්ම අපි ඇති කරගෙන යන්නේ ඒ නිසා එතන එතන නඩත්තුවක් නැතන තියෙන නිසා සේරම අපි විහිං සපයන දෙයක් නිසා මේක විසඳීමත් අපිට පුළුවන් අපේ පරිබාහිර කිසිම කෙනෙක්ගේ පාලනයක් නැහැ. යන්ත්‍රයේ තියෙන අපේ අතේමයි මේ දුක මේ මේ විදන් වවාගෙන කන දුකක් තියෙන්නේ. ඇදගෙන නාන නෑමක් තියෙන්නේ. කවුරුවත් කරන දෙයක් නෙවෙයි කියන තේරුම් ගත්තාම සමහරකට බය හිතෙනවා නමුත් වීරවන්තයෙකුට ශ්‍රද්ධාවක් ඇති වෙනවා හැකියාවක් ඇති වෙනවා මේක මට කළ හැක්කක්. මිනිසෙකුට කළ හැක්කක් කියන්නේ. ඒක තමයි මේ සාරිපුත්‍ර ගාන්ත්‍රයේ මේ සම්මාදිට සූත්‍රයෙන් පෙන්වන්න හදන්නේ මේ වැඩේට පරිබාහිර කෙනෙක් සම්බන්ධ නැහැ. දෙවන්නේක් සම්බන්ධ නැහැ. 100%ක්ම තමයි. ඒක උග දෙනකොට මේ දාඩි දානවා ඇඟ හිරි වැටෙනවා කියනකොට ඉතින් අර ඉන්නවනම් ලේසියට සතර බලධාරි දෙවියන් වහන්සේ කෙනෙක් උන්දට හරි ශාප කරත හැකි. යටින්න පුළුවන්, ගිහිල්ලා ඉල්ලන්න පුළුවන්. නැති කෙනෙක් හරිම අවාගෙන කරනවා වැඩි. මේක බුදුහාමුදුරුවෝ කියනවා මට මේ පෝස්ට් එකට එන්නත් බෑ. මාව දෙයයන් නැති කරගන්නත් එපා. ඔය කෙනෙක් අතේ වැඩි තියෙන්නේ. ඒ සම්මාදිටිය පොන්නන්න හදන එකයි. අපෙන් පරිබාහිර කිසිම කෙනෙකු අපිට කෙලසන්නත් බෑ. අපෙන් පරිබාහිර කිසි කෙනෙකුට අපිව කලවන්නත් බෑ. ඒ නිසා ඔය දැන් දුකයි කියලා කියනවා නම් ඒක ඉල්ලගෙන කන දුකක් තියෙනවා. නැති කරන්න නම් පළවෙනි වශයෙන් සම්මිය දෘෂ්ටියක් පිළිඅර ගන්න ඕනේ. කිසි කෙනෙක් කරන දෙයක් නෙමෙයි. මේක තමන් විශ්ින් ගන්න. වැඩිද උත්තර? උත්තර උත්තර කර වැඩිද? වැඩි අපිට ගැහුවා නම් ඒක වෙලා කරා වෙලා මදි. ගරුතර ස්වාමීන් වහන්සේ අප ගැන අනුකම්පාවෙන් ආනාපාන ආනාපාන සති හා සක්මන් භාවනාව අතර පියවරෙන් පියවර සංසන්දනය කරමින් සංසන්දනයක් කරමින් එම පියවරවල සති අපජාන්න වීර්ය වැඩෙන ආකාර පිළිබඳ සුළු විස්තරයක් ලබා දෙන මේ නිල්ලා සිටින්න. ඒ පළවෙනි කොටස. මේ තාපර සතියේ සමහර යෝගීන් වේදනානුපස්සනාව පමණක් වඩති වේදනානුපස්සනාව පමණක් වැඩිමෙන් නිවන් මාගේ කොටේ ගමන් කළ හැකියි. ඉතින් පළවෙනි එකට දැන් මම කියපු ටිකේම තොරතුරු ගන්න පුළුවන්. එක් අපි ගිය පාරම අරගෙන කළු ලෑලි අරගෙන ඇඳලා ග්‍රාෆ් ඇඳලා පෙන්නවා ආස්වාසයක් බලන කෙනා අපි කියනවනේ යම් කෙනෙක් මම දවස් දෙක තුනක් පාන කරා දැන් නම් මට යාන්තමට මේ ආස්වාද ප්‍රසවාද දෙක තේරෙනවයි කියලා කියන වෙලාවක් එනවා යන්තම් මේ වේදනා සද්ද නැතුව හුස්ම දෙන්න යනවා. අන්නේ විදිහට ආස්වාද ප්‍රසආතයකට හිත ගියා නම් ඒ කියන්නේ ආස්වාසේ සහ ප්‍රසආසේ ගොරෝසුම චිත්තක්ෂණ දෙකයි අල්ලලා තියෙන්නේ. ඒ ආස්වාදයිල හොඳටම වැඩි වෙලා ගොරෝසු වෙලාවත් ප්‍රසආසේ හොඳටම වැඩිලා චිත්තක්ෂණ දැක්ක දෙක වෙනස අල්ලගන්න. නමුත් එතනින් පටන් ගන්න එක විතරයි වෙන්නේ ඉස්සරහට බලන්න බලන්න යනකොට ඒ ගොරෝසු වෙන චිත්තක්ෂණයට ඉස්සරලා ඒ ගොරෝසුකම ගෙවි යන හැටි ආය ප්‍රසවාසයේ ගොරෝසු දන්න නැති හැටි ප්‍රසවාසයේ ගොරෝසුකම් බහිනාටි කියලා මේක එක චිත්තක්ෂණයක් නෙමෙයි චිත්තක්ෂණ රාශියක් බව වැඩක් නෙමෙයි වැඩවල ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක් බව බලහන් ඉන්න ඉන්න තේරෙනවා එතකොට අපේ වෙන්නේ හිතේ සංවේදී භාවය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වෙනද පටන් ගන්න ඉස්සරලා වෙනද දැනෙන්න ඉස්සරලා ආනාපානයේ සියුම් තැනකින් ඇවිල්ලා මෙතෙන් දෙන්නේ කියන එක තේරෙනවා මේක නැති වෙනකොටත් එකසර නැති වෙන්නේ එන්නේ ඒක අය ප්‍රසවාසයත් හිමීට පටන් ගන්න හිමීට ගෙවලා යනවා කියලා ක්‍රියාවලියක් බව තේරෙන පටන් අරගත්තොත් නම් පෙරහැරක් කරනවා වගේ වෙන්න පටන් ගන්නවා. ඒකෙන් තිබුණේ පොඩි චිත්තක්ෂණ දෙකක්. අන්න ඒ විදිහට සතිය දෙපැත්තට වීදෙන්න පටන් ගන්නවා. වීර්යයත් අල්ලගෙන යනවා දෙපැත්තට. එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා වැඩි වැඩියෙන් බැලුවොත් ටිකට ටිකට ටිකට මේ චිත්‍රයේ මෙතෙක් නොතිබිච්ච කොටස් විස්තර පේනවා. ඒ විස්තර පේන්න පටන් අර ගන්නකොට තමයි ඔය ආනාපාන සතිය විස්තර කරලා තියෙන්නේ ඉස්සලා දිග හුස්ම කෙටි හුස්ම වශයෙන් කියනවා ශබ්බ කාය පරිසංවේදී ආස්වාසේ මුළු කයම පේන්න පටන් ගන්න ආස්වාසය කියලා කියන්නේ මෙහෙම කර්ව් එකක්. බෙල් ෂේප් කර්ව් එකක්. අපි ඉස්සලා දැක්කේ මුදුනට විතරයි. බලන ඉන්නකොට පටන් ගන්න හැට්ට ගෙවෙන හැටි පේන. වඩ වඩා බලන්න බලන්න මේක දිගට පැතිරෙන හැටි පේන පටන් ගන්නවා. එතකොට ආස්වාසේ නිම කෙලවර අන්තිම තැනට යනකම් අල්ලගෙන ඉන්න ලොකු අභ්‍යාසයක්. එතෙන් ගොඩාක් වීඩියෝ. ඉස්සර වගේ වටපිට බල බල බෑ. සද්දාහමින් බෑ. ඇහක් පිට ඇහක් තියාගෙන අල්ලගත්ත ආශ්වාසයේ ගෙවෙන කාම්ම බලයි. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම උලං කන දෙනවක් නැත්නම් ගිහිල්ලා ප්‍රශ්වාසයේ පටන් ගන්නකොටම අල්ලන්න පෙළඹෙන්න නම් මේක කියන්නේ එළඹ සිටින ගතිය කියන්නේ. උපට්ඨාන කියලා කියන්නේ මේ වැඩේට එළඹ සිටින්න ඕනේ. මේ ෆුට්බෝල් කෙනෙක් Taman ළඟට බෝලේ එනකොට මුතු ටිකක් බිය නම් ඔළුව කහලා ඉන්නම් බෑ. බෝලේ එනකොටම බියොන් ද බෝල්. අනවගේ අරමුණ එන්නකොටම අල්ලලා අරමුණ ගෙවුණයි කියලා අතාරින්න නැතුව මේක දිගටම බලන් ඉන්න ගතිය යන්න නම් එක සැරයක් අරමුණ බලලත් බෑ සාතරකම සමීපකම දැන් ඇති කියලාත් බෑ අසීමිත ශක්තියකින් ගෙවිගෙන යන්න පටන් අර ගන්නකොට ක්‍රියාවලිය පේන්න පටන් ගන්නවා. වේව් එකම පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ හිත අරමුණට තව ගිලිලායි අපේ හිත සද්ද වලින් ඈත් වෙලයි වේදනාව වලින් ඈත් වෙලයි හිතිවිලි වලින් ඈත් වෙලයි කියන එකේ ප්‍රතිඵලයක් තමයි මේක තියෙන්නේ. ඉතින් මේ අතරමැද ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මාරු වීම ඉතාමත්ම වැදගත්. එතකොට තමයි අර බාධක ජීවීමේ තරංගයකට ගෙනකොට ඒකේ තරංගයේ බලංජ ලස්සන තියෙන්නේ බාධා මැදක් වැටෙන්නේ නැතුව යනකොට. මේ හැන්දක් හවාගෙන හැන්දුට දෙහිගිරියක් තියාගෙන දුවන්නේ. මට පිට බලන්න ගියොත් දෙහිගිරිය වැටුණොත් ආයෙ මුලට යනවා. ආයෙ යන්න. අන්න ඒ වගේ සීරු මාරුව යනකොට මේ අරමුණු දෙක මාරු වීම ඊටාම වැදගත් වෙනවා මේ එකලස හරිද කියලා බලන්න. විශේෂයෙන්ම වෙන්නේ මොකද්ද? ආස්වාස සහ ප්‍රසවාස දෙක අතරමැදි ස්පර්ශ නැහැ සංඥා නැති තැන කරහා කියලා තමයි ආය සංඥාවක් කනෙක්ට් වෙන්නේ. අන්න ඒ දෙක මැදදී මේ රිලේ රේස් එක බැටන් එක මාරු කරන වෙලාව. මේකෙන් ගෙනාවු ලීඩ් එක බැටන් එක මාරු කරන වෙලාවේදී වට්ටගත්තොත් කඩාගත්තොත් ඊගාව කටේ chance එකක්. නිසා මේ ගෙනාපු ලීඩ් එක එහෙමම අල්ල ගන්න ඕනේ අනිත් එක නම් ඒක කියන්නේ දෙන එක නම් දකුණ දෙන්න ගන්න එක නම් වමෙන් ගන්න. ඒකනේ මේ රිලේ වල ගන්නනකොට කරන්නේ. අන්න වගේ මෙහෙන් ගෙනාපු සමාධිය සතිය ඊගාවට අලුතෙන් මතුවෙන ප්‍රසවාසී සත්‍යයත් එක්ක අල්ලගන්න මේ දෙක මැද නිකන් මේ ඊ යටින් ඉඳලා ගෙනියනවා වගේ වැඩක් තියෙනවා. ඒකට හති වීදයක් වගේ. ඊටත් වැඩිය ලොකු ඇදහිීමේ ගතියක් වගේ. ඒක ජෙදවුමක්. ඊයේ මම මෙතෙන්ට ගන් ගියා අද මීටත් වැඩිය ගැඹුරට යන්න කියලා. ආන්නේ යනකොට තමයි මේ වීර්ය ශක්තියත් සතියත් සද්ධාවත් ටිකන ටිකන ටිකන ටිකට එකට එකට එකට එකට බල රේඛාවක් වගේ වැඩ කරන්න පටන් ගන්නවා. වැඩ කරන පටන් අරගත්තන් පස්සේ සතිමත් චිත්තක්ෂණ කැඩි කැඩි නෙවෙයි යන්නේ. ළඟ ළඟ ළඟ ළඟ ළඟ වදින පටන් ගත්තා එනික රේඛාවක් දුර වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකේ මොමන්ටම් එකක් එන්න ගන්නවා. ඒකේ Java කැවෙන්න පටන් ගන්නවා. ඒ Java කැපුණට පටන් ගත්තා පස්සේ ඒක ඒක විසින්ම ගෙනියන්න පටන් ගන්නවා. ඉස්සලා අපි කරන්නේ මේක තල්ලු කරලා තල්ලු කරලා push bike එකක් වගේ නැගගන්න එකයි. නැගලා වැනිලා වැනිලා වැනිලා බයිසිකල් එක යන්න පටන් ගන්නවා. ආන්නේ මේ යන්න පටන් ගත්තේ නැත්තම් සමාධියක් එන්නේ. අර තතනන තාකල් වැනෙන තාකල් ඒකට සමාධිය කියන්නේ සතිය විසින්ම එකට සැරගෙන යන්න පටන් අර ගන්නකොට එන වේගයට අපි කියනවා සමාධිය කියලා. ඒ සමාධියේදී අර පටන් ගන්නකොටගේ වැනිල්ලක් නැහැ. හරියට බයිසිකලයි කෙලින්නේ. නගින වෙලාවේදී තියෙන මාරුව නැතුව. ඒකවල තමයි අපිට මේ බයිසිකල් එක යනකොට ස්පීඩ් එකක් ඕන. ස්පීඩ් එකක් නැතුව බයිසිකල් එක හිමීට බැදීමේ තරගය කියලා ගත්තේ. මුතුම විකාරයි එතකොට. බයිසිකල් පුළුවන් තරම් අඩු වේගෙන් යන්න ගියාම යන්න බෑ. වේගයට ගත්තම ඉබේම යන. ඒ වගේ අර සත්‍යයෙන් වීර්ය, වීර්යයෙන් සත්‍ය, සත්‍යයෙන් සමාධියට ආවට පස්සේ ඒක තුළ යනකොට බැලන්ස් එක කියන්නේ මොකක්ද? කියන කොහොමද තේරෙන්න පටන් ගන්නේ. ඒ විදිහට මේ විවිධ අරමුණු වලදී ඒ අරමුණෙන් අරමුණට සතිය වට ගන්න නැතුව ඉලෙරේස් එක ගෙනියනා වගේ එක තමයි මේ සතිපට්ඨානෙදී අපිට පුත්‍රජානනාසේ දීලා තියෙන පාඩම. කොට යා සැරට වදිනවා සක්මනේ. මොකද ආස්වාද ප්‍රසාරයේදී එකම තැන හුස්ම රැල්ල මාරු වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. සක්මනේදී තන මාරු වෙන වම් කකුලේ තියෙන සතිය දකුණු කකුලට ගන්නවා. එතකොට ඒ දෙකම ඇරදී උගා තඩ මාරු වෙනවා මම කොතනින්ද කොහොමද මම මේ කෙළවර සහ දකුණේ ආරම්භය අල්ලන්නේ. ඒ දෙක අතර තියෙන ලොකු තීරණාත්මක දෙයක් සක්මනේ පරියන්කට වෙයි. නමුත් ඒ නිසාම සක්මන් කරලා ගත්තොත් සමාධිය, සක්මන් කරලා ගත්තොත් සතිය ඒක හුඟක් ගොරෝසුයි. වර්සටයිල් ඕන තැනක දාන්න. යාදේ. ඒක නිසා ඒ දින පරියන්කේ සත්‍ය සමාධිය ගත්තට ඇත්ත ගන්නකොට ඔක්කොම කඩලා. ඊට කොහොම ඉවරයි. සක්මනේදී ගත්තා කියලා ඇත්ත අරගෙන නේ හදන්නේ. දෘෂ්ටික ගෙනියන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් මේක බෑ එදිනදා වැඩවලට යන්න. මොකද එදිනදා වැඩේදී චේතනාවක් එනවා අමතරයි. වැඩි ප්‍රයෝජනයක් තියෙනවනේ වෙලාවට වැඩ කරන්න එපා. එසකොට සත් සමාධි කරේ. ඒ නිසා සක්මනේදී පරියන්කේදී ගන්න ශක්තිය සක්මනට දිනු කරලා ඒක එදිනදා වැඩවලට දානකොට yield gaps කියලා කියන අපේ ඇග්‍රිකල්චර් උගන්වනකොට ඉස්සලාම ලැබ් එකේ පරීක්ෂණාගාරයේ ඇතුලේ භෝගේ වවනකොට උස්සස්ම ප්‍රසස්ස පත්ත දෙනවා. ඊට පස්සේ ඒක මේ ශේෂ පරිශනාගාරේ ශේෂ්ඨ මට්ටමේක. ඒත් ඔක්කොම ස්ප්‍රින්කල් වෝටර් දීලා ෆර්ටිලයිසර් දීලා ලස්සනට දීලා. ඊට පස්සේ බලනවා ඒ ලැබ් එක ඇතුලේ තිබුණේකින් මේ ෆීල් ලෙවල් එකට අන්ට ගැප් එකක් එනවා. ඊල් ගැප් එක. ඊට පස්සේ ඒක ගොවියට දෙනවා දක්ෂ ගොවිය කල්ලා එයත් දක්ෂ ගොවියේ එතකොට අර ලැබ් එකේ එක්ස්පෙරිමන්ට් ලෙවල් එක ගොවියට යනකොට තව ගැප් එකක් එනවා. අනේ ඒකත් ඉක්මන 140ක් අස්සන වැඩි වුණොත් විතරයි ඒක ජාතික මට්ටමට අපි භෝගයක් හඳුන්වා දෙන්නේ. වටිනවයි කිය. ગેප් එක අඩු නම් යන්නේ. ඒ වගේ තමයි හොඳට පරියන්ක භාවනා කරපු කෙනා සක්මනට යනකොට අනිවාර්යයෙන් මේ ක්වොලිටි එකේ බැක්මක් වෙනවා. නමුත් වැඩක් වෙන බව තේරෙනවා. වෙනකට වඩා සක්මනේදී පුළුවන්. ඊට පස්සේ මේ සක්මනේ තියෙන කේතනදාන දානකොට ආයෙත් ඩ්‍රොප් එකක් තියෙනවා. ඒකෙදි ලාවට හරි කමන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් අතනින් මෙතනින් හරි කමන්න සත්‍ය පවත්වන්න පුළුවන් කියන හැඟීම ආවොත් විතරයි ඒ පුද්ගලයාට කුසල ඡන්දයක් පහළ වෙන්නේ මේක මට ඉදින්දා වැඩවලට සම්බන්ධ කරගන්න පුළුවන්. නැත්නම් හිතනවා බෑ මේක ෆුල් ටයිම් භාවනා කරන්න වෙයි. පැවිදි වෙන්න වෙයි. අරණ්‍යගත වෙන්න වෙයි. මහාන වෙන්න වෙයි නැතුව කරන්න බෑ කියලා ඒ හිතාන ඉන්න කෙනෙක් නම් කවදාකවත් මහානකම හරියට කරන එකක් නැහැ. මහාන වුණත් සිවුරු හරි. අරක පුළුවන් කියන හැකියාව ගිහිදෙද්දීම කරනවා නම් මහාන වුණත් හරි. ඒ නිසා මේ පරියන්කෙන් සක්මණෙන් එදිනදා වැඩවලදී කරනක කිසිම මේ නුසුදුසුකමක් හෝ අහවලට විතරයි සීමා වෙලා කියලා එකක් නැත්තේ නෑ. මේ මාරු වෙද්දි ඒ සතිය දිගින් දිගට ගෙනියාම තමයි අපිට තියෙන ලොකු අභ්‍යාසයේ ලොකු අභියෝගය. ඒක දුරට ඉදිරියට වැඩ කරනකොට සතිය පුරුදු කරපු කෙනාට මේ අර මුලින් තරම් ප්‍රශස්ත තත්ත්ව අවශ්‍ය කරන්නේ නෑ. එයාට අභියෝගයක් වෙනවා. ඒකෝට කොයි තත්ත්වෙදීද මට සත්‍ය පවත්න්න බැරි කියලා බලන්න මට. ඒක තමයි අභියෝගයටපත් වෙන්නේ. එතකොට මේ පරිසරයෙන් එන සංඥා වලින් සැලෙන ගතිය අඩුයි. Tamange අර එකලස එල්ලේ දිගට පවත් ගන්න පුළුවන් වෙනට අදිෂ්ඨාන කරන කියනවා උදේ නැගිටපු දවසේ ඉඳලා නැගිටපු මොහොතේ ඉඳලා නිින්දට යනකම් හැකි හැම වෙලාවකම සත්‍ය පාත්. ඒ නිසා මේ මුලින් මුලින් මේ පරියංකේට හම් වෙන ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස, ශක්මණේදී හම් වෙන වම දකුණ අතර වෙනස, ඒ අතර මැති වෙන හිතවිලි, වේදනා, සද්ද බාධා අනිවාර්යයෙන්ම තිබිය යුත්තක් සතිය වැඩේ. ඒව නැතුව හදන වදන සතිය කවදාකවත් ලෝකෙට වැඩ ගන්න බෑ. ඒ නිසා ලැබ් එකේ හොඳට භෝගේ වැවෙනවා. නමුත් ෆීල්ඩ් එකට දාලා වැඩ ගන්න බැන්න නම් ඒ කවදාකවත් ජාතික මට්ටමට දාන්න බෑ. එක්ස්පෙරිමන්ටල් රිසර්ච් ෆීල්ඩ් එකේ වැටුණත් රට මට්ටමට දාන්න බැරි නම් ඒක ජාතික මට්ටමට වැරයිටි එක රෙකමන්ඩ් කරන්න බෑ. මේක බුදුරජාණන් වහන්සේ ඔක්කොම බලලා තියෙනවා. බලලා කියනවා විනස්කම් කීයේදී, අවුල් කීයේදී, බාධා කීයේදී පරියන්ක බෝධ කරා. සක්මන්ට යනකොට බාධා වුවමනාවෙන් දාන. අත් දෙක අරගෙන ඇවිදිනකම්. ඒක තමයි එදිනදා වැඩවලට යන්නේ. ඒක නිසා අකල්ප භාවනාදී මුලදී මුලදී කියන බාධක හස්තට යනකොට ඇත්තටම තමන්ගේ தත්වය මනින ටෙස්ට් එකක් බවට පත් වෙනවා. මුලදී මුලදී කේන්ද්‍රය ගන්න, චර්චුරු ගන්න මේ ශබ්ද තියෙති බෑ, වේදනා තියෙති බෑ. নানা ආකාර දේවල් ඒක පුරුදු කරන පුරුදු කරනකොට ඒක ගන්නක් නෑ. ඒව ඇත්තටම තියෙන තැන් හොයන යන්න වෙනවා. ඒ ගුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ එක තැනක් වේදනා පත්‍යකට එනවා වේදනා නැතිකම නිසා ආශ්‍රද ප්‍රසවාසයේ වෙනස අල්ලගන්න බැරි නිසා හිත නින්දට වැටෙනවා ඉන්න බෑ මොන විදිහකින්වත් ඉන්න බෑ වැක්කෙනවා පරියන්ක වැක්කෙනවට පටන් ගන්නවා ඉතින් ඒකකොට ඒ පිටකට යෝගාවචක ගිටල එයා වැලි ටිකක් ගෙනත් දාලා වැලි උඩ වාඩි වෙනවලු සිමෙන්තියේ ඒ වෙලාවට වේදනාවක් තියෙනවා නම් හොඳයි අවදියෙන් එහෙම නැත්නම් වේදනාවක් නැති වෙච්ච ගමන් හිත කුසීත වෙනවා ඒ වගේ පහු වෙනකොට පහු වෙනකොට ඒ කරදර බාධාවල් මවලාගෙන හරි ගන්න පටන් අර ගන්නවා ඇත්තටම සත්‍ය කෙලේ පාත්‍රය. ඒ නිසා අපි මේ ලෝකයේ පිළිබඳව දුක්ඛ සත්‍ය පිළිබඳව මුලින් තියෙන දුක පිළිබඳව තියෙන පැංගිරි ගතිය. ඒකේ තියෙන ඇඹුල් ගතිය වෙනුවට මේ දුක එන දුක පැමිණි දුක පැණිගහයි කියන්න පුරුදු වෙනවා සත් සත්‍ය වැඩ. සතියෙන්තර කරන ඕනම දෙයකදී අපි හදන්නේ දුක නැති කළ සැප ඉල්ල. ඒ තාකල් අපි ඒ කාසියක එක පැත්තක් ඉල්ලන්න හදන මෝඩකම තියෙනවා. දුකට පුරුදු වෙන ගතිය, දරණ ගතිය වැඩි වෙන්නේ එන බාධා බොහෝ එකට නොසැලෙන ගතියෙන් තමයි. ඒක නිසා මේ බාධාවල් එන එක මේ කාගවත් දෝෂයක් නෙමෙයි අපේම කර්මානුවන් සිද්ධ වෙන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ බාධා දරහ කියා ගන්න පුළුවන් ගැතිය එනවනම් ඒක නෝන්ජල්කමක් හෝ බය අඩු ගතියක් හෝ ඒක නිකන් අපේ මේ ඉඳුරංගේ පිරිහීමක් කියලා හිතන්න නරකයි මේ සතිය වැඩිවීමෙන් කරගන්න වෙන දේ අත්ලෝක ධර්මයට කම්පා නොවීම තමයි. ඒක අපි දුක්ඛ සත්‍යයට බැස ගැනීමක් වෙයි. අතුලට එමෙහිට මෙහිට බැස ගැනීමක් වෙයි. ඉතින් ඒක මේ සම්‍යක් දෘෂ්ටියක් මාර්ගයෙන් බණක් මාර්ගයෙන් ධර්ම සාකච්ඡා මාර්ගය හොඳට තේරුම් අරගෙන හිටියොත් හරි ලේසි භාවනාවට පරිසරය මානසිකත්වය. එහෙම නැතුණු තුඟ දෙනෙක් කොතෙන්දී වැරදි අර්ථකථන වලට පෙළඹෙනවා. ඒ තමයි පළවෙනි කොටස. ඒක ප්‍රශ්න. සමහර යෝගීන් වේදනානුපස්සනාව පමණක් වඩති වේදනානුපස්සනාව පමණක් වැඩිමෙන් නිවන් මගේ කොතෙක් ගමන් කළ හැකිද මේකෙදී ඇත්තටම මමත් ඉස්සර හිතාන හිටියා මේ කායනුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මනුපස්සන විතරයි සීරීස් එක කියලා එනවා හිතන්නේ අපි ලීනිය ක්‍රමයෙන් අපි ඉගෙනගෙන තියෙන ඒක නිසා අපි දන්නේ 1 2 3 4 විතරයි නමුත් අපි දන්නේ නැහැ භවය යනුව බලනකොට පෙර භවවල කොච්චරක් අපි කායනුපස්සන වේදනානුපස්සන කරලා තියෙනවද දන්නේ නිසා තමයි මේ වෙනකොට අර ගෙන ආපු කායानुපසනාව පිළිබඳව උපනිෂේ සම්පatti තියෙනවා නම් ඒ කෙනාට වේදනානුපසනාව සුසුකම් මේ පහේ මුලින් ඉඳලම තියෙන්නේ. එහෙම කෙනෙකුට වේදනානුපසනාව කරුවත් මේ ඉතල අමාර්ථකව කැටෙන්න අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අනුව යන්න පුළුවන්. ඒක නිසා වෙන්නේ නැති සර්වචනාංශික දේශනාවේ සඳහන් වෙනවා සතර සතිපට්ඨානේ එක සතිපට්ඨානයක්. කායනුපසනාව හෝ වේදනානුපසනාව හෝ චිත්තානුපසනාව හෝ ධම්මානුපසනාව එක පස්වත්තන කරනවා නම් සෝවාන් වෙන්න පුළුවන්. හැබැයි දේශනා කළ තියෙනවා රහත් වෙනකොට හතරම අනිවාර්යෙන් තියෙනවා කියලා උපමාවක් පෙන්වනවා. හතරමං හන්දියක් තියෙනවා නම් ඒ හතරමං හන්දියේ මෙහාට යන වාහන සහ මෙහාට යන වාහන නිසා මැද කිසිම දූවිල්ලක් හිතිරන වේ දූවිලි පිසාරින්න ආසේ. හතරමං හන්දිය වගේ එහාට මෙහාට හොඳට හිත සතර සතිපට්ඨානේ වැඩ කරනවා නම් මැද කවදාවත් දූවිලි ඉතුරු වෙන්නේ නැහැ. පාරේ මැද දූවිලි ඉතුරු වෙන්නේ හතරමං හන්දිය වගේ කිසිම ක්ලේශයක් ඉතුරු වෙන්නේ නැහැ හතර සතිපට්ඨානේ වැඩෙනවා. මොකද පළවෙනි වතාවට සරුවචනාංශ පිළිබඳ සද්ධාව ඇති කරගන්න ධර්මයේ සංඝයාත්තේ තමන්ගේ සීලයේ කෙරේ එක සතිපට්ඨානයකින් කරන්න පුළුවන්. ඒකට හේතුව ඒක එක්කන ගෙනාව උපනිෂේ සම්පatti වෙනස් නිසා. නමුත් අපි සාමාන්‍යයෙන් කියන්නේ පටන් ගන්නකොට බිග්ිනර්ස් මයින්ඩ් එකක් තියාගන්න. පුළුවන් තරම් හොඳම වැඩේ තමයි ඒ සීරීස් එකට යන එක. කායන පස්සනා, වේදනාන පස්සනා, චිත්තාන පස්සනා, ධම්මාන පස්සනා. දැන් තියෙන භාවනා ක්‍රම වලින් ওই මහසි භාවනා ක්‍රමයේ හැම වෙලාවෙම කායන පස්සනාවට වැඩි අවධානයක් දෙනවා. මේ ගෝයන්කජී භාවනා ක්‍රමයේ මුලින් කායන පසනාවට දවස් තුනක් විතර වගේ ආනාපානය කරලා වේදනාන පසනාවට ගන්නවා. ඒ ෂූමින් සාඩෝගේ තේජිනිය සාඩෝ කන්නේකේදී කියනවා පුළුවන් තරම් චිත්තාන පසනාවට යන්න. එතෙන් ගියාම ඒ තුනෙන්ම අහුවේ නැතිව තමයි ධම්මාන පසනාව තියෙන්නේ. ඉතින් ඒවට ගැළපෙන ඇත්තෝ ඒකට රුචි කරනවා. ඒකට මෝරලා ඉන්න කෙනා ඒකට රුචි කරනවා. මම දකිනවා මේ ඇයි මේ 1 2 3 4 යන එක වටිනාකම කියලා අපි මේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වේදනානුපස්සනා කරන්න ගිහිල්ලා ඒක මේ හිතින් හිතාගෙන කරන භාවනාවද ප්‍රත්‍යක්ෂයක්ද කියලා පැටලුනොත් උත්තරයක් නැහැ ඒ භාවනාව. ඒ මොකද මේ වේදනානුපස්සනා කියන්නේ නාම ධර්මයක්. චිත්තානුපස්සනා කියන්නේ නාම ධර්මයක්. මම ඉන්නේ මෙච්චර මට්ටම කියලා හිතාගෙන ඒක තමයි කටයුතු කරන්න කියලා ඒක වැරදිනවා. එස්ටිමේට් එක බොරු නම් ටෙස්ට් කරගන්න ක්‍රමයක්. නිසා සමහරට කන්ඩිෂනින් වෙන්න ඉඩ තියෙනවා හිත. මම ඉන්නේ හවල් මට්ටමේ නිසා මට මේක බැලුවා මේක පේනවයි කියලා කිව්වොත් පේනවා තමයි. මත ඒක ප්‍රත්‍යක්ෂ නොවෙන්න ඉඩ තියෙනවා. කායනුපසනාවේදී අර පළවෙනි එකම රූප නිසා මනින්ද කරන්න පුළුවන්කම නිසා හැඩයක් ආකාරයක් තියෙන නිසා ඒක චෙක් කරලා බලන්න පුළුවන් මම ඉන්නේ ඇත්තටම හිතවිල්ලකද නැත්නම් ප්‍රත්‍යක්ෂයේද කියලා. අන්න ඒ වගේ මුල ඉඳලම විශ්වාසයක් ප්‍රායෝගිකත්වයක් රැකගෙන යන්න වඩා හොඳ ක්‍රමය තමයි මුලින් ඉඳලම යන්නේ. නමුත් ආරකින් එකෙන් අදහස් කරන්නේ කිසිම කෙනෙකුට යන්න බෑ කියන එකක්. උපනිෂේ සම්පත්‍ය තියෙනවනම් කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒකදී අර ප්‍රශ්නේ මතු කරා මොකද පාවොක්සයිඩ්ත් හරියට මුලින් ඉඳලා යනවා වගේ එකක්. ඒක සමතයක් කරගෙන යන්නේ කියලා. මහසි සයිබත් කියනවා කායන ප්‍රශ්නය කරගෙන යන්නේ කියලා. ඉතින් එදමු ගමන් මේ එහෙනම් බාහ්‍ය දාරු ජීවිතය කොහොමද රහත් වෙන්නේ? එහෙනම් කොහොම සම්තතියම තුමා රහත් ඒගොල්ලෝ සීල් ගත්තද? ඒගොල්ලෝ ඉඳගෙන පරියන්ක කරන භාවනා කරලා සක්මන් කරාද කොහොමද ආවේ කියලා ඉතින් මේ සායලුසන්ගේ ප්‍රශ්න අහනකොට ඒ සාන්ති කියනවා ඒ නිසා හොඳම වැඩේ තමයි පටන් ගන්නකොට බාහ්‍ය ධාර්මික විදියට කියලා දීපු ගාතාව කියවලා බලන්න නිවන් දැක්කොත් මගේ තරහක් නැහැ ඒක කමක් නැහැ. දෝෂයක් නැහැ. එහෙම නැත්නම් මේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ කියවන්න ඒකදී කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට සෝවාන් වුණානේ. එහෙම සෝවාන් වෙනවා නම් කිසි දෝෂයක් නැහැ. කියවලා බැරි නම් මම ළඟට එන්නේ. මම ඉතින් මුලින් ඉඳලා කියලා දෙන්නම්. එහෙම කියන කට්ටියට මේකේ විරුද්ධත්වයක් නැහැ. හරියන්නත් පුළුවන්. ඈ? උපනිෂේ සම්පත්‍ය පිස්සුයි. දෙකම තියෙනවා. සමහරවිට පිස්සුයි. ඒකට ඒකට බේත් නැහැ. ඒ කියන්නේ මර චිත්තාන වසනාව හොඳට කරන්න පුළුවන් කියලා කවුරු හරි පිස්සුවට කියන්න පටන් ගත්තොත් බුදුහාමුදුරුවවත් බේරන්නේ නැහැ. කියන ජීවිත කරගෙන කණ්ඩේ කියලා දෙනවා. ඒක මොකද කරන්නේ? අපි කාටවත් නන්දක් ගන්න අපිට වගකීමක් නැහැ. ඒ කියනවා අර චිත්තානුපස්සන හොඳයි. ඉතින් බබාට ඒ දේ හොඳ බබා කන්න අපිට ප්‍රශ්නයක් නෑ. අපිට ඕනේ නම් යථාභූත ඥාන. ඇති ඇතිය. එහෙමනම් අපිට මුලින්දලා කියාට පැති දෝෂයක් නෑ. නමුත් ඒක ගහපා දෙන්න දෙයක් නෑ. මොකද තමන්ගේ මට්ටම් කම්මැට්ටම් කියලා අපි වැදේ. විදිහට කරන්නේ. දැන් ආනාපානේ අමාරු ඇටද එහෙම වේදනාවට පස්සේ භාවනා පටන් ගත්තට කමක් නැහැ වගේ එන්නේ. ඇත්තට ඒ ක්‍රමවල එහෙම නෙවෙයි කියන්නේ. ඒක කියන්නේ මේ කම්පි කරන වේදනාවන පස්සන ඒකට කැමැත්තක් තියෙන්නේ ඒක. භාෂික මේ කතා කරනකොට නම් කියනවා ආනාපානෙ පේන්නේ නැත්නම් උදර පිම්බෙම කියලා පේනවා. එතකොට ඒක යන. එතකොට ඒක ප්‍රායෝගික කාරණාවක් වෙන්නේ. නමුත් පහු කාලෙට යනකොට ආනාපානෙ කරන එකට විරුද්ධ වෙන්න පටන් අරගත්ත භාෂික. එහෙම ගන්නේ පටන් අරගත්තේ මෙතන වැටෙන්නේ නැත්නම් මෙතෙන්ට. ශාන්ති වෙනකොට මහසිකයන් පිම්බෙම හැකලිමයි කියන දැඩි මතයට වැටෙනවා. ඒක වේදනාවන පස්සනට යනකොට කායන වසනා බැරි අයට වේදනාන වසනා යනවා කියන එකක් නෙමෙයි තියෙන්නේ. අපි උගන්වන වේදනාන වසනා කරත්තේ. ඒකකොට පටන් ගන්නකොටම ගුරුකුලයක් හැදිලා තියෙනවා. ඒක විවෘතව කියන නිසා ඒක දෝෂයක් නෑ. අපිට කෙනෙක් හිතෙන කියලා පරිශ්‍රණය කරුවට ප්‍රශ්නයක් නෑ. මොකද සමහර කොටසකට හරියනවා. ඒක කියන්න බෑ. සාමාන්‍ය ස්ටෑන්ඩඩ් ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න පුළුවන් 1 2 3 4 ක්‍රමයකට. බිග්ිනර්ස් මයින්ඩ් එකක් සේෆ්ටි. එමෙකට එක දෙන්න පුළුවන් නිකන් ඕවර්. ධම්මානුපස්සනාව අන්තිමට දුනාට දැන් ස්කන්ධ භාවනාව වගේ වස්තුක් කට්ටිය පුරුදු කරනවා. ඒකේ ස්කන්ධ අරගෙන ඒක ප්‍රැක්ටිකලි කරන්න ලේසි වගේ කියලා. ඒකත් ඉතින් එහෙම අවහරයි. ස්කන්ධයන් වශයෙන් අරගෙන බලනකොට ඒකේ තියෙන අනිත්‍ය කාණාත්ම කියන එක සුත්තමේ ඥානයත් ඔය කතා කරන්නේ. චින්තාමේ ඥානයද කතා කරන විපස්සනා දැන් ප්‍රත්‍යක්ෂ දිල කවුද මනින්නේ? කොහොමද දන්නේ අපි? සුතුමේ වශයෙන් අපිට කීයක ස්ථාන මේ එක එක මේ ආයතනයක් අනිත්‍ය දුක්ඛනාත්ම අපි තරහක් නැහැ ඒකට අපි තාපි විරුද්ධ නැහැ. චින්තාමේ වශයෙන්ම පෙන්ලා දෙන්නේ. මොකද මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට චින්තාමේ දෙයක් මෙනෙහි කරනකොට ප්‍රත්‍යක්ෂයක් මෙනෙහි කරනවාද කියලා බලන්න ඥානයක් නැහැ නේ කාගවත් මොකද දන්නවා තේන්නේ. ආසියානුසය බලන්න බෑනේ. චින්තනය කියනවා මට හොඳට තේරෙනවා කියලා. තේරෙනවා තමයි. මොකද ඒක ප්‍රත්‍යක්ෂ ඥානෙද චින්තාමේ ඥානෙද සුතුමේ ඥානෙද කියලා බලන්න. නිසා කියන්නේ හැම වෙලාවෙදීම මොන දෙයක් ආවත් හිතාගෙන ඉන්නකො සුතමේ. ඔය ප්‍රත්‍යක්ෂදි කියලා බලන්න නැවත නැවත වෙන්න ඇති. විතර වෙන්න එපා. ඉක්මනට Taman estimate කරන්න යන්න ඕව estimate වෙන්න ඉති කියනවා. under estimate කරන්න. කොච්චර under estimate කරලා පාඩුවක් නැහැ. නැවත නැවත කරනකොට කරනකොට ඒක ඒක විසින් ඔප්පු කරා. Taman ඒක ඔප්පු කරන්න ගියොත් අර හොරාට ඉස්සලා කේල් කන වැට පැනනා වගේ බලන්න බෑ. හරි භාවනා ලෝකේ ওই පැටලවිල්ල තියෙන. ඒක හරි අමාරු විෂයක්. මොකද අනුන්ගේ ශේෂ්ත්‍රයට ඇඟිලි ගැසීමක් වෙනවා. මොකද ඒකට ජීවිත පරිත්‍යාගයෙන් කරන්නේ. ඒ නිසා අපිට මොන ධර්ම පෙන්ලා දෙන්න පුළුවන්. මොකද එක එකනට තමන්ගේ රුචියනෝ යන්න තියෙන අයිතිවාසිකම ඒ කාටවත් බලකන්න. මොකද හේතු උපනිෂේ සම්පත්තිය තියෙන අයට හරියනවා ඒක. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරන විට හුස්ම ඇතුල් වන විට හා පිටවන විට නාස්පුඩු වල හෝ උඩතොලෙහි වැඩි යන බව පාසයෙන් දැනෙන අතර සමහර විට මෙම වැදෙන තැන දැන ගැනීමට ඉතාමත්ම අමාරුයි. වෙනරබල් විප්පු සයාඩෝගේ පොතේ මේ මෙම වැදෙන තැන ගැන දැන ගැනීම ඉතා අගය කර තිබෙනවා. ප්‍රශ්නය උස්ම ඇතුල් වීමේදී හා පිටවීමේදී මෙම වැදෙන තැන දැන ගැනීම කෙතරම් වැදගත්ද? අංක දෙක සමහර විට මෙම හුස්ම වැදෙන තැන දැන ගැනීමට අමාරු වන්නේ සතුටුමත් බව මදි මදි හින්දාද. ඉතා යහපත් අවවාදයක් පතමි. දැන් පළවෙනි කොටසෙත් එක තමයි තියෙන්නේ අර අපි මේක කලින් මතක් කරගත්ත ආනාපානෙ කිව්වාම පැතිකඩ තුනක් ඇවිල්ලා වදින හුස්ම රැල්ල ඒක එක පැතිකඩක් හැපෙන තැන වන්නාශ්‍රේ දක්නාත්ද තල උඩ තියෙන එක එකක් ඒ දෙක හැපීම නිසා තියෙන උණුසුම් සිසිල් ගති කම්පන චන්දර ගති එකක් ඒකදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඔකට උත්තරේ පැහැදිලිව වෙන විදිහට උත්තරයක් දෙනවා මේ පරිසම්බිදා මාර්ගයේදී ඒකදී උන්වහන්සේ කියනවා දිග කෙලින් ගහක් පැත්ත වැටලා තියෙනකොට දෙන්නේ කවිලා හරස්කීතියෙන් කපනවා නම් අපිට බලන්න පුළුවන් කීයතේ මේ යන්නේ එකක් එහෙනම් යා කැපුම් කට්ටේ දීය කපාගෙන යනවා ඊට පස්සේ දෙන්නේ එහාට මට අදිනවා කීතරක් වෙනවා කුඩු විශ් වෙනවා සද්ද ඇහෙනවා ඔක්කොම දැක ගන්නත් පුළුවන් මේකේදී සාරිපුත්තු සාමණේරයන්සේ සමතේ කියන්නේ මොනවද කියන්නේ කියනවා උඹ කීයත විතරක් බලපන් එනේ යන්නේ හුස්ම රැල්ල දකින්න වැදින තැන නැති වුණත් ඒක ප්‍රශ්නයක් නෑ මේ යන හුස්ම මේ එන හුස්ම කියන අරමුණේ මායාව පේනවනම් ඒ හොඳටම ඇති. එහෙනම් සමත යෝගාවචරයක් බව හොඳට පේන්න තියෙනවා. එයාට මේ හැපෙන තැන ඉල්ලුවාට හම් වෙන්නේ නැහැ. ඒ තරම් මේක ගෝචර නැහැ. ඒක මේකට තියෙන උණුසුම් සිසිල්ගත තේරෙන්නේ නැහැ. ඒකේ බාධාවක් නැහැ. නමුත් හුස්මේ හිත තියෙන බවට ලකුණු තියෙනවා. ඇතුළ වෙන පිට වෙන. ඕක මම ඉස්සල්ලාම කුණාගල අතුගල්පේ කරන තියෙන භික්ෂුණී ආරාමයට ගිහිල්ලා පාවොක්සයිඩ් එක පරිවර්තනයට මම ගියා. ඒ සාංශේ බුරුමින් කියනවා මම සිංහලට කියන්නේ. මට හැබැයි ওই පොයින්ට් එක පැහැදිලිලා තිබුණෙත් නෑ ඒකකොට. එතන මහා ශීක්‍රමයට හැදිච්ච මහා ශීක්‍රමයට භාවනා කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ විපස්සනාට යනවා. දැන් මහා ශීසායතෝ ස්ට්‍රෙස් කරනවා සමාගින්න මේ භාවක්සයතෝ සමතයට ගෙනියන හැටි. හුස්ම දැල්ල විතරක් බලන්නේ. හුස්ම දැල්ල විතරක් බලන්නේ කියලා. ඉතින් එතන මෑණි කෙනෙකුට හරියටම පොයින්ට් එක තේරුණා. ඊට පස්සේ කිව්වා ඇයි ස්වාමීන් වහන්සේ හැපෙන තැන ඕනේ නැද්ද කියලා. එතන ඒක අත්‍යවශ්‍ය නැහැ. හුස්ම ගන්න ඇති හැපෙන දැනගන්න අමතර අමතර ලාභයක්. ඊට පස්සේ දැන් මේක හුස්ම රැල්ල වැටෙනවා හැපෙන දැන වැටෙනවා හුස්ම රැල්ල හැපීමේ දාති වෙන උණුසුම් සීසල් ගති වැටෙනවා කියන එක හොඳට තේරුම් කරලා අහලා තිබුණ නැත්නම් අපි ඔච්චර විස්තරයක් දන්නේ නැති වෙලාවේදී මේක කොහොමද කියන්නේ ඊට පස්සේ මම සායරුනේ අහුවා මේ හුස්ම ක්‍රියාවලියේ බාහිර දේ ගැන බලන එක විතරක් කියලා කිව්වොත් එහෙම කියන්න එපා ඒක. ඒකට පස්සට ප්‍රශ්නයක් මතුවෙනවා. මොකක්වත් එපා ඒක පොයින්ට් බ්ලැන්ක් කියන්නේ හුස්ම රැල්ල බලන්න ඉතරයි. අපින තන ඕනෙත් නැහැ නැති උනාට ප්‍රශ්නයක් නැහැ ඒ උණුසුම් සිසිල් කඩි වෙනස ඕනෙත් නැහැ ඇති ඉතින් මට මේක දැන් අලි අවුලක් මොකද අපිට නිතරම කියලා දීලා තියෙන්නේ උණුසුම් සිසිල් වෙනස දකින්න හැපෙන තන හරියටම පින් පොයින්ට් කරගන්න කියලා පස්සේ මම හැන්දෑවේ ගිහිල්ලා දන්න ක්‍රමයට මං කව ස්වාමීන් වහන්සේ මෙතන මේක ඊළඟ සිද්ධාන්ත නෙමෙයි පැති තුනක් තියෙනවා ආරම්මන ආයතන තදුවපන් සමතේ කියලා කියන්නේ ආරම්මණය පමණයි විපස්සනා කියන්නේ ආයතනයයි තදුපපඤ්ඤා තුනම එකට බලන. ඒ නිසා ඉස්සල්ලාම ආධුනිකයා දන්නේ නැති නිසා ලේසි වැඩේට දාන. අත් දකින්න බැරි ඒකට ඇවිල්ලා වදින හුස්ම රැල්ල විතරයි බලන්නේ. ගාහන්කාරයකට ගහනවා නම් ගහන පොළු කැල්ල විතරක් බලන්න. එන සද්දෙදී ආවත් ගාහන්කාර ලෝකේ ගනනවත් වැඩක් නැහැ. එහෙම නැතුව කසින භාවනා කරනවා කසින නිමිත්ත විතරක් බලන්න ඇහිේද වදින්නේ මේක කහතරසුද නෙමෙයි. නිමිත්ත විතරයි ආරම්භ කරන්නේ. ඒකට කියන සම්මුති අරමුණ විතරයි අරමුණු කරන්නේ. ඉතින් මේකෙන් මට හොඳට තේරෙන පටන් අරගත්තා මේ සමත විපස්සනා දෙකේ තියෙන මහා ලොකු දේවල් නෙවෙයි. මොකද පුංචි වෙනසක්. විපස්සනා කියලා කියන්නේ සම්පූර්ණ ෆිනොමිනාක් පාඩ. ద్వාර ආරම්භන කඩුව පන ස්ට්‍රයික් එලිමන් බේස් එලිමන් ඉනිෂන් තුනම පොදුවේ කිසිම වර්ගයක් කරන්නේ නැතුව බලනකොට කර්ම තහන් ගන්නකොට හොඳට තේරෙනවා යා කියන තාලෙන්. මේ ප්‍රශ්නේ කියනවනම් කිසි බාධාවක් නැහැ. මේ යන්නේ සමතේට උපනිෂේ සම්පත්‍ය ඇති කෙනෙක්. මේ කියත විතරයි පේන්නේ. ඒ ඇති. එතකොට කීතේ හත යනකොට හත යනවා මෙහාට යනවා සතිය පවතින සමාධිය පවතින. මේ සමාධියට කියන අපි සමත සමාධිය. යම් වෙලාවක ඒ දී කැපෙන හැටි මිනිසු දඟලන හැටි කීතරක් වෙන හැටි කුඩු විශ්වෙනටි සේරම දකින්නවනේ අවිපස්සනාට ඕන කරන ආහාර සේරම තියෙනවා මුළු චිත්තේ තුන් පැත්තම දකින්න සමතයට යන මේක මෙහෙම කරගෙන යනවා. දෙපැත්ත බලන්න. බ්ලින්කර්ස් දාලාගෙන යනවා. විපස්සනා යනකොට ෆුල් ස්පෙක්ට්‍රම් එක පේනවා. ඒක නිසා මේක යෝගාවචරයට වැදගත් නැහැ. යෝගාවචරයෙන් තමයි උත්සාහ කරලා ගුරුවරට කියනකොට ගුරුවරයා දන්නවා මේ කෙල් ගහ ගන්න දෙන්න හදන්නේ පොල් ගහ ගන්න දෙන්න හදන්නේ කියලා කියන තාලෙන් තේරුම් ගන්නවා. මේක නිසා බාධා කරගන්න එපා. හැපෙන තැන වැටෙනවනම් අතිරේක ලාභයක්. නොවැටෙනවනම් මේ ඇතුළෙන් පිටවීම දිගේ ගියොත් ඇති. මම සාමාන්‍යයෙන් කියන්නේ ඔය ඉදන්ට යනකොට අත්තල එකක් තිබුණොත් ඇති. දෙපැත්තෙම අත්තල තියෙනවා හොඳයි. නේද? ඒක තිබුණත් අපි අල්ලන්නේ එකයි හුඟක් වෙලා. නිසා එක තමයි හුස්ම දෙක තමයි හැපෙන තැන. ඒ දෙකත් බලනකොට තමයි හොඳට තේරෙන්නේ ඒ හැපෙන තැන රත් වෙනවද සිසිල් වෙනවද ගන්නකොට කොහොමද පිට කරන කොහොමද කියලා විස්තර. ඔක්කොම අතිරේකලාද. ඒ නිසා සක්මනේ කරපු අඩුපාඩුව නෙවෙයි. ඒ චර්ිත ලකුණු සමහරව සමතේතු විලිමයි යන්නේ. ඒකල ගිහිල්ලා පස්සේ විපස්සනාට හරවන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මේ අවේදිත සුඛය හා නිරාමස සුඛය පිළිබඳව පිටි විස්තරයක් කර දෙන්න කියලා. තනිකර මූල ධර්ම ප්‍රශ්න කොහෙන් හරි වචන ඉල්ලගෙන ආවිල්ලා ඉතින් මත් තහනේ පටන් අරගන්නවා. ඒ මගේ දෝෂේ මේ වචන එක එක දානවනේ දාවට පස්සේ ඒක හරියට පික් කරලා බහුවෙන්ද දානවා. එනවා ඔව්ව හෙටට දාමු ප්‍රශ්න. අවේදිත සුඛය කියලා කියන එක හරියම මේ අතාර්කික ප්‍රකාශනයක්. වේදනාව කියලා කියන්නේ මේ සුඛය කියලා කියන්නේ වේදනාව. ඒක අවේදේ කියලා කියන්නේ විඳින්නේ නැහැ කියන්නේ. සුඛය කියලා කිව්වනම් ඒක වේදනා ශක්තිය. ඊට පස්සේ අවේදිත කියලා ඒකට සුඛයෙන් විශේෂණ පදයක් දැම්මට පස්සේ ඒක හරි ගැලපෙන්නේ නැහැ. ඒක තවසක මේ සාමේ සතිපට්ඨාන තමයි. සමාධිති සූත්‍රය වගේ තමයි මේ සාරිපුත්‍ර සාංශේ කච්චි රැස් කරලා මතක් කරලා දීලා තියෙනවා ආමිෂ සුඛය කියන එක තමයි මේ ත්‍රිසනුසා මිනිසයන් අතර පොදු දෙය. කැහෙන් කණෙන් දිවෙන් නාසයෙන් ලබන සැප. ඒක පිළිබඳව අපි උත්තිලිව රණ්ඩු කරන්න දෙයක් නැහැ. අපි එක එකන දාන්න. කියන තමයි අපිට එක එකන නම් වණන් ඔක්කොම ඇවිල්ලා තියෙන අපි විදිහට ආමිෂ සුඛයෙන් තමයි. නමුත් ආධ්‍යාත්ම සුඛයට යනවා ඒකාමිෂ සුඛයට යනවා. ඒක ආමිෂ සුඛේ රූප සද්ද ගන්ධ රස වලින් ගියාට නිරාමිෂ සුඛයට කියන්නේ විවේකජම් පීති සුඛක් කියලා. රූප වලින් විවේක වෙන්න ඕනේ, සද්ද වලින් විවේක වෙන්න ඕනේ, ගන්ධයෙන්, රසයෙන්, පහසෙන් විවේක වුණාට පස්සේ තමයි නිරාමිස සුඛේ. එනිසා ඒකට සල්ලි පිටන් වෙන්නේ නැහැ. ඕන තැනක ඕන වෙලාවක ගන්න. අවේදිත සුඛය නිරාමිස සුඛය. ඒ වගේම මේ නිරාමිස සුඛය ඉතාමත්ම සීලයක් සහ සමාධියක් ඇති ගුණයක් ඇති කෙනෙකුට මිසක් ගන්න බෑ. ඒක මේ ජීවිතේ දැන් විඳින දෙයක්. කාම සුඛේ වගේම මේ ජීවිතේ විඳින දෙයක්. හැබැයි මේ කාම සුඛේ කරන කෙනාට කවදාකවත් දෙන්න හම්බෙන්නේ නැත්තේ. අක්ෂුකේ තියෙන තාක්කල් නිරාමිෂ සුඛයට යනවා. ඒ නිසා කාම සුඛය කැප කරනවා. කැප කරනකොට විවේක වෙනවා. විවේක සේනාසනට යනවා. ඇත්ත එක වහකණ්ඩ වෙනවා. සද්ද නැති කනකට යනවා. සතරස බලන්නේ නැතුව ආනාපානට ගිහින් ආනාපානෙ ජීවල ගන්න. එතකොට යනවා ඔන්න ඒ ඉන්න ස්පේස් එකට එහෙම නැත්නම් ওই කියන සල්ලස් ඒරියා එකට යනවා. ඒකට ගියාට පස්සේ තියෙනවා ඒක ඕනම තැනක තියෙනවා අපිට යන්න පාර දන්නවනම් ඕන වෙලාවට යන්න. ඒකට කියනවා නිරාමිෂ සුඛ කියලා. ඒකට කියන්නේ ධිට්ඨ ධම්ම සුඛ එහෙම නැත්නම් විවේකයෙන් හටගත්තාම ප්‍රීති සුඛය කියන්නේ. ඉතින් ඒක කියනවා මනුස්සයාට විතරක්ම මුසත් ලෝකෙම මනුස්සයාට විතරමයි යන්නේ. ඒකයි අපි මනුස්සාත්ම භාවය ඉල්ලගන්නේ. නමුත් මනුස්සාත්ම එන ඔක්කොමලා ඔබට යනවා නෙවෙයි. නමුත් ඒක බුදුහාමුදුරුවෝ එන්නේ ඉස්සර පහළ වෙලා තිබිච්ච නිසා කාර්යික සඳහන් කරා. මේ ආමිෂ සුඛ, නිර්ආමිෂ සුඛ දැන් ගන්න කෙනාට අවේදිත සුඛයට කිය නැත්තම් මනුස්සත්වයේ ශ්‍රේෂ්ඨත්වයේ උච්චත්වයේ කොත්පරදීම වෙන්නේ නැහැ. ඒ නිසා බුදුජානනාගේ ලෝකෙට දීපු දායාදේ තමයි අවේදිත සුඛය. එතකොට ඒක හම්බුගෙන නැගිටහම සාසික අවේදිත නම් සුඛයක් වෙන්නේ. විදිහට බැරි දෙයක් නම් සුඛයක් වෙන්නේ. එතකොට කාර්යපිටි සාන්තන විදින සෑම දෙම ඇතිදීම නැතිවීම දෙකට පෙරේ. සුඛ වේදනාව ඇති වෙනකොට සැපයි නැති වෙනකොට දුකයි. දුක් වේදනාව ඇති වෙනකොට දුකයි නැති වෙනකොට සැපයි. අදුක්කම සුඛ වෙනවා දන්නවනම් සැපයි නැත්නම් දුකයි. නිසා මේ සැප දුක අදුක්කම සුඛ කියන සේරකම ආවේනික ලක්ෂණයක් වෙන එක ඇතිවීම නැතිවීම එක තියෙනවා. බුදුහාමුදුරන්ගේ වචන හැටියට බලනකොට ආර්ය විවරයත් බලනකොට මේ ලෝකයේ ඇතිවීම නැතිවීම දෙක තියෙන කිසිම දෙයකට සැපයි කියන්න බෑ. ඒක ඔක්කොම පිළීමක් දුකක්. ඒ නිසා සැපත් ඇති වෙනව නැති වෙනව නම් දුකක්. දුකත් ඇති වෙනව නැති වෙනව නම් දුකක්. අවේදනේ මධ්‍යස්ථ වේදනාව ඇතිවීම නැතිවීම දෙකට යට වෙනවා නම් දුකක් ඒ නිසා මේ ලෝකේ තියෙන සේරම බුදුහාමුදුරන්ගේ මින්නේ හැටියට වචන හැටියට දුක. නිසා යම් කිසි වෙලාවක මේ සැප දුක් අදුක්කම සුඛ කියන සේරම නැති අවදිභාවයකට ලෝකට යන්න පුළුවන්. ඒ தত্ত্বය ඇති වෙන තියෙන එකක් නෙවෙයි. ඒක මේ ද්‍රව්‍යමත් වන්තන එකක් නෙවෙයි. අතිත්තම් අසුතම් උපදින්නේ නැති මැරෙන්නේ නැති, වයසට යන්නේ නැති, ඉරහත නැති, සැප දුක නැති තත්ත්වයක් තියෙනවා. ඒක අවතියෙන් යන්න පුළුවන්. අන්න ඒක අවේදිත. විදින් නෑ ඒක. ඒක තමයි ආර්ය විවහාරය කියන්නේ සැප කියලා කියන පුළුවන් ඔකට විතරයි. ඒ නිසා මේ විදිනා තාක් දේවල් තියෙන තාක්කල් ඒක අපි දුකක්. විදීමේ එහාට ගිය තැන ඇති වෙන දෙයට විශේෂණ පදයක් ගන්නවා අවේදිත කියලා. අවේදිත දුකක්. ඉතින් ඒක තේරුම් ගන්න ඇතුළත් වෙනවා නැති ඇතුළත් තියෙනවා. ඉතින් ඕක කියන්නේ පණ්ඩිත සාන්ත හැමදාම බුරුමේදී නිදර්ශනයක් වෙනවා. එයා කියනවා මේ කෝටිපතියේ ඒ තමන්ගේ મંદિરේ කෝටිපති મંદિરේ ඒ ලෝකේ තියෙන ඔක්කොම ලස්සන රූප එකේ තියෙනවා. වෝල්ගේම්ස්, පේන්ටින්ග්ස්, ඕනේ පොත්පත්වල ඕනේ තරම් තියෙනවා. සද්දෝලිකුත් ඕ දැන් කාලේ කෝගෙන කොහෙද තියෙනවා? ඕන සත්‍යයක් අහන්න පුළුවන් යාර. ඔක්කොම තියෙනවා. ගන්ධ සුවඳ කියන්නේ කාශ්මීරයේ වුවයි ඕන ගන්ධ සුවඳ ළඟ තියෙන. ඒතර ඒ තරම කෝසයි. රස කරන්නේ හොඳටම වෙන ස්ටුවර්ට් කෙනෙකුත් ඉන්නවා. මිනිහා ඉතින් සුරල් දාලා උයලා දෙනවා. කැමැත් තියෙන. දැපපාතු කිව්වම කෙලෝරක් නැති හොඳ පෙඩින්ස් හොඳ පොට් ෆිෂන්ස් එකක් ආගෙන. ඒත් ඉතින් කල්පනාවක් තියෙන මේ කෝටිපති තත්ත්වය රකින්න හැටි ඒ නිසා කල්පනාවලුත් හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට සැප විඳගෙන ඉන්නකොට වෙලාවක මනසක් තියෙන එකම ප්‍රශ්නම නිදා ගන්න වෙලාවයි. කෝටිපතිව කාටවත් කියනවනේ ඉන්සොම්නියා නිින්ද යන්නේත් නැහැ. නිින්දට වෙලාවකුත් නැහැ. ඉතින් මේ වෙලාවට මේ මනසට හදිස්සිය වෙලාවක නිින්ද ගිහිල්ලා තියෙන වෙලාවක් ගැන කල්පනා කරනවා. අන්නේ නිින්ද ගිය වෙලාවක මේ කුක් කියලා ඕ හොඳ කේක් එකක් හදනවා නැත්නම් අපේ පැත්තේ නෝද පොලොස් නඹලක් උයේ. ඒක ගානට පදමේ. උද්ද සුවඳයි හොඳ රසයි කණ්ඩේ. ඉතින් මිනිහා ගිහිල්ලා අර කෝච් පෙතේ අත දාලා කතා කරලා කියනවා සර් එන්න හොඳට පොළොස් සම්බුල පදමට ඇවිල්ලා තියෙනවා කියලා කිව්වොත් අයදු කියනවා ඉගෙන කාට ප්‍රොමෝෂන් එකක් දෙයිද නැත්නම් ඌව සැක් කරයිද කියන්න බෑ. දැන් මිනිහාට සැපේ තියෙන්නේ නිින්දේ. මොකද කලාතුරකින් හම්බෙන්නේ. මිනිහාට පොළොස් සම්බුල ලොකු දෙයක් නෙවෙයි. ඉතින් එහෙමනම් ඒ කායරු කියනවා ඒ වෙලාවේදී අර ලස්සන පොළොස් සම්බුල රසවත් පොළොස් සම්බුලට වැඩි රසයක් තිබුණ නිසානේ මේ කුක් කරපු නැගිටිල්ලට කේන්ති යන්නේ. නමුත් ඒ ලැබපු රසේ ඇහෙන්ද ලැබුවේ කියලා. කනෙන්ද ලැබුවේ. නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද, හිතෙන්ද. අදුම ගන්න. ඊමණස බුදියාණන් ඇඳේ ස්පර්ශයක් තිබුණා නෙන්ද නැහැ. නිසා මේ සියල්ලගෙම වෙන් වෙච්ච සැපයක් තිබුණ නිසායි අර කෑම සැපයක් පහත් කළ සැලකුවේ. නමුත් ඒ කුක් කිව්වොත් සර් ඔච්චර කේන්ද්‍රිය මොන දේකට තනි මොකක්ද තිබුණේ නැහැ සැපයක් කියලා කිව්වොත් එයාට කියන්නේ කවදාකවත් නැහැ මේ මොන්නම්ම කාම සැපේම නොලබන සැපයක් මං නින්ද ලැබුවා. ඒක නෑ බෑ කියන්න බෑ. නමුත් මේ මේ සැපය විඳ සැපය විඳින්නේ කිතිය නෑ. රූප ශබ්ද ගන්ධ රසත් නෑ. ඇහැකන දිවනාසයත් වැඩනේ. ආන්න එවැනි සැපයක් තියෙනවා. ඒක තමයි බුද්ධියන සැපේ. මේක බුදු වෙන සැපේ. බුදු වෙනකොටත් අන්න එහෙම එකට යන්නේ අතන සත්‍ය පාවා දීමෙන් කරන එක. මෙතන පූර්ණ සත්‍යාවතිය මොතෙන් යන්නේ. ඒක අර සංඥාව ගැන කතා කරද්දී කියන්නේ නසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිසඤ්ඤ සංඤී නෝ විභූත සංඤී. ඉතින් සාමාන්‍ය සංඥාවෙන් සංඥා වෙන්නේත් නැහැ. නවිසඤ්ඤ සංඤී අපි විසඤ්ඤ වෙලා. නෝපි අසඤ්ඤී අසඤ්ඤ කලයට ගිහිල්ලා හත් වෙනි අට වෙනි ධානයෙත් වෙන්නේ. නවිභූත සංඤී විඤ්ඤා සංඥාව නැති වෙලත් නැහැ. අන්න එහෙම සංඥාවක්. ඒක ඒකට විතරයි ඒ සංඥාව වචනයට නගන්න බෑ ව්‍යාකරණ වලට දාන්න බෑ. ඒ සංඥාට විතරයි ආවේදිත සැපේ ලැබෙන්නේ. ඒක සංස්කාර වර්ගයක් තියෙන ඒක විසංකාරණය. විඥානයක් තියෙනවා ඒ විඥානයේ අනිදස්සන විඥානයක් වඩපත් වෙනවා. රූප තියෙනවා රූප විභූත වෙනවා. අන්න එතකොට එන සුඛය ඉතින් අවේදිත සුඛය කියලා ඒක දේශිම වැඩේ තමයි ඒක රෝවන් වෙලා බලන්නේ. නැතුව කොච්චර වෙලා බණ අහගෙන හිටියත් අතනගුවත් නොකාපු පළතුරුක රසය තියෙන පළතුරු කොයි එක මාර්ගයකින්වත් කියලා දෙන්න බෑ. ඉව දික් කරන්න කියලා කට කැල්ල එකට කැල්ල තිබ්බ දවසේ එතකොට නම් ඕන්න මේක මේකයි කියලා තේරුම් ගන්න. එහෙම නැතුව මේ පරියාය ක්‍රම වලින් වචන වලින් කියන්න බෑ නමුත් අරක නෙවෙයි මේක නෙවෙයි මේක නෙවෙයි කියලා කියන්නේ. ඉතින් ඒක තමයි දරුවචනන්සේ මතක් කරන්නේ. එහි උදයක් මම දැක්කා. එහි උදයක් බලට ගන්න පුළුවන්. ඒ ලාමක සැප අතරපා. එහෙම නැතුව මෙතෙන් යන්න බෑ. කාම සැප ඇතේ නැත්නම් නිර්ාමීෂ සැපයට යන්න. නිර්ාමීෂ සැපයත් මමයේ මාගේ ආත්මය කියලා ගත්තොත් අවේදිත සුඛයට යන්න බෑ. දැන් ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා කියපු දවසට තමයි අවේදිත සුඛයට යන්නේ. ඒ ඒ ටික තමයි අපිට මේ ධර්ම සාකච්ඡාවක් මාර්ගයෙන් මතු කර ගන්න පුළුවන් කරුණක් මේ විදිහට. ප්‍රශ්න අතර ප්‍රශ්න කියලා මාතෘකාවක් ගරු ස්වාමීන් වහන්සේ වංචනික ධර්ම කීයක් තිබේද? ඒවා හඳුනා ගන්න ක්‍රමය කුමක්ද? ඒවා හඳුනාගත් පසු කළ යුතු දේ කෙටියෙන් විස්තර කර දෙන්න. මෙතන ඒකට අර වංචනික ධර්ම කියලා වෙනම පොතක් හේතුකාණ සංස්කෘතිය ලියවිලා තියෙනවා. හැබැයි ඒක ඉතරනේ ප්‍රමාණ කරන්න පුළුවන් එකක් නෙවෙයි. වංචනික ධර්ම ප්‍රමාණී කියන්න බෑ මොකද මේ වංචනික හිතකින් අපි මේ ප්‍රශ්නේ අහන්නේ. උත්තරේ අනිවාර්යයෙන් වංචනිකයි. මේ මෙතන ඉඳගෙන මේක මේ අපි අසුචි වලක ඉඳගෙන පිරිසිදුකමක් ගැන කතා කරන්න බෑ. මොකද එහෙම දෙයක් තියෙන බව දැනගන්න පුළුවන් මම මේ ටික කියන්නේ. අපි කාමභෝගී කියලා එකක් ප්‍රතිපත්තනේ අහලත් නැහැ ප්‍රතිපත්තන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලත් නැහැ ප්‍රතිපලත් නැහැ. ඒ තනි කරම කාමභෝගී ඉන්නවා නම් ඒක කියනවා ඒ පුද්ගලයාගේ සංසාරට බඳින එකම ප්‍රධාන බැම්ම තණ්හාව. ආශාවෙන් තමයි යා සංහාගත කරන්නේ වැඩිම කාමසප්පේ කියනවා ඒ සඳහා ධර්ම ධර්ම සාධාරණ ධර්ම කොයි දෙයක් කරනවා ඒ මාසකේ චරිතේ තණ්හාවෙන් විස්තර කර දෙන්න පුළුවන්. කොහොම ඉන්නකොට මේ බුද්ධලයාට තේරෙනවා නම් දවසක මෙහෙම ඉඳලා ගිහලා මරණ මොහොත යනකොට මොනවාක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඊට දෙනෙක් වගේ ඉතින් ඕක කොච්චරයි තියෙන්නේ කියනකොට කවුරු හරි සත්‍යසෙක් වෙලා කිව්වොත් මිනිස්සු ඕක නිසිෂ්ඨ විදියට කරපන්. ඉක්මන තාරිත කරපන්. සීලාචාරව කරපන්. සිල්වත්ව කරපන් කියලා ඒකට කාමුගේ සම්ප්‍රමණයක් කැප කරන්න එපායි. ඊට පස්සේ මෙයා සීලයකතාවයි කියලා හිතනවා. සීලයට ඇවිල්ලා කයින් වචන චිත්තන අකුසල කර්ම දුස්චර්ත නතර කරලා සිල්වන්ත වුණාට පස්සේ ඒ අපේ අතුආව පෙන්ලා දීලා කියනවා ඒ පුත්කලට ඊට පස්සේ සංසාරික බන්ධයට බැම්ම කාමය නෙමෙයි ද්වේෂය බවට පත් වෙනවා. සිල්ලන්ත වෙච්ච ගමන් හොස්ත ළඟින් මැස්ස යන්න බෑ. සිල්ලන්ත නැති මනුස්සයර කිසි ප්‍රශ්නයක් නෑ. එයා දන්නවා එයා දුස්චරිතේ ඉන්නේ. ඒකට කේන්තියක්. ඒකට කියන්නේ අනුන්ට කේන්ති යන එක ගැන කනගාටු. සිල්ලන්ත වෙච්ච ගමන් ඕනම කෙනෙකුට ද්වේෂය තමයි කරගන්නේ. මොකද කවුරක්වත් ඒක දන්නේ. සිල්ලන්ත උනාට පස්සේ දරුවෝ සිල්ලන්ත නැහැ කියලා ඉතින් ගෙදර කරන්නේ. අල්පකිතුමනසා සිල්ලන්ත නැහැ කියලා අරන්නේ. අර මිනිස්යා මේ දුස්සීල වෙලා කියලා මේ කොහෙදෝ නැති ප්‍රශ්නයක්. මේ සිල්ලන්ත උනේ Tamange මේ කුණු කන්දලේ හොදාගන්න. දැන් අහක කුණු කන්දලයක් ඇවිල්ලා හොඳටම පැහැදිලි කරලා කියනවා සිල්වන්තයාට ද්වේෂ කාගේ නෙමෙයි ප්‍රශ්නේ ද්වේෂය. ඔක තේරෙන්නේ නැහැ. එයා කියන්නේ මම මම කේන්ති ගන්න ඕනේ මේ කට්ටිය කොට ගන්න එපා. දුසිල් කට්ටිය සිල්ලන්ත කරන්නේ. ඉතින් මේකෙන්නේ ওই සම්පූර්ණ පුරුෂ යුද්ධයි ආගම පැතිරීමේ වැඩ නිසා මානව මානවයාට මානවයා විසින් කරපු කැතම වැඩේ ඇවිල්ලා තියෙන ඔන්න සදාචාර ප්‍රශ්න නිසා. ඉතින් අපිට කීයකද සදාචාරයේ වැරදි එකක් කියේ? මොකද මේ සදාචාරයේ තුලින් මතු කරන වංචනික ස්වරූපේ දන්නේ නැතුව සදාචාරයට ගියාට පස්සේ මේ උගුරේ හිර වුණා වගේ මොකද වෙන්නේ? දැන් සීලවන්ත වෙන්න කාට පෙන්වන්න ඕන කමක් නැහැ. එතෙන්දී වංචනික ධර්මයක් එනවාමයි සිල්වන්ත වෙනකොට වංචනික ධර්මයක් එනවාමයි කියලා දැනගෙන හිටියොත් දේශිම ක්‍රමය තමයි අන්‍යසි. තමයි සිල්වන්ත එක්ක කාටවත් අහවන්න ඕනේ නැහැ. ඒක අපිට යුතුයකමකුත් නැහැ කවුරුහට සිල්වන්ත කරන්න. මේ සීලය කියන එක දක්වන්න පුළුවන් එකක් නෙමෙයි දක්වන්න පුළුවන් එකක්. හරක් දක්වන වගේ හීලක් දක්වන්න බෑ කවුරුත්. මේ දක්වන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරලා තියෙන අන්වැසීමේ ක්වලිටිය. මම සිල්වන්ත වුණාට දුසිල්වන්ත කිසිසේත් වෙනසක් නැතුව ඉන්නේ. අන්න එතනදී වංචනික ධර්මයේ තේරුම් ගන්න බැරි වුණා. මේ පුද්ගලයා කියන්නේ මෙවැනි කතාවක් සදාචාරයට විරුද්ධව කරන කතාවක්. සිල්වන්ත වෙනකොට පාඩුවක් සිද්ධ වෙනයි කියලා මම මේ කියන්නේ. වෙන විදිහකට මම කියනවා සිල්වන්ත වීම නිසා ඇති වෙන ප්‍රශ්න සීලය තුලින් උත්තරයක් නැහැ. සිල්වන්ත වෙනකොට අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා. භාවිත හරි හේතු හේතුකයක් වලට මාර්ගය. මාරු වෙනකොට එන ප්‍රශ්නේ සීලෙන් බේරන්න බෑ. එයා දැනගන්න ඕනේ සීලේ එනකොට වංචනික ධර්මයක් එනවා. ඒක දැන් ගුණවත් එක් සීලෙත් එක්ක අසුරු කරලා මේ නැති කරගන්නේ කොහොමද? එකයි තියෙන්නේ අන්‍යශීලී කොට. ඊට පස්සේ සමාධියට උනා කිය. සමාධියට වෙච්චට පස්සේ මේ මිනිස්සේ අනිවාර්යයෙන්ම කොහොම කරත් දැන් අපි ඔක්කොම භාවනා කරලා තුන් හතර දෙනෙකුට සමාධියක් හරි ගියයි කියලා හිතමු. ධ්‍යානයක් හරි ගියයි කියලා. ඒක කොහොමඩක්වත් හිතෙනවනේ මේ අනික් ඔක්කොම වැට්ටෝ එකෙකුටක් භාවනා කරවන්න බුද්ධහන් කියන මොන්ට තේරුමක් නැහැ මට විතරයි සමාධියක් හරි ගිය කියලා එනවමනේ මේ අනිත් ඔක්කොම තකමැව්වට මොන් නිකන් කලිය මුනින්න මල වතුරක් කරනවා වගේ අයියෝ මම කිසිම දෙයක් කිව්වට මෙච්චර වටින අවස්ථාවක් වැඩ ගන්නෑ බලන්න මම නම් එහෙම නැහැ මම දවස් දෙකයි තුනයි කියපේ මට පළවෙනි කියන්නේ හරි ගියයි කියලා අනිවාර්යයෙන් මේක ඇසියුම් කරනවා ඒ වගේම මේ මමයි මේ ලබා මේ මේ ලබාගත් ප්‍රතිමත් කියන්නේ මගේ කියලා හැඟීමක් වෙනවා ඒ ගුරුවරයා දුන්නත් නෙවෙයි මේක. ඉෂ්ට බලෙන් ලැබෙන එකක් නෙවෙයි මමයි. මේක මගේ. ඊට පස්සේ මේක තමයි මගේ ආත්මය. දැන් මේක තමයි මම රකින්න ඕන කියලා අනිවාර්යයෙන්ම සීලයට වැඩිය සමාධියට යනකොට කන්නාමාන දිට්ටි බහුකාරයට වැඩියෙන් එනවා. බහුකාරයට ඒ කන්නාමාන ඉන්න දෙයක් නෑ. ඌට නම්බුවක් නෑ. රත්ෙක් මරුවයි කිව්වට නම්බුවක් වෙන්නේ නෑ. ඒකව නම්බුව. සීලයට යනකොට මෙන්න මේ නම්බුව තාමත් භයානක විදිහට පෙන්ලා දීලා තියෙනවා. ඉන්ටර්ප්‍රිටේෂන් එක විකෝධිත කරලා දෙනවා තව සංකප්ප කරලා දෙනවා මේ කියනකොට ඇඟ හිරිවැ. ඔය පළවෙනිම සූත්‍රය භක්මජාල සූත්‍රයේ මේ සර්වඥාන්සේ පෙන්නලා කියලා තියෙනවා ඒ ලස්සන කතාවක් නෑනේ. සර්වඥාන්සේ උදේට ඇඳ වෙනකම් මිනිස්සු පයි. අයිනා යාගේ ගෝලයා කියන අනේ බණින් දෙපා සර්වඥාන්සේ එහෙම කෙනෙක් නෙවෙයි හොඳ කෙනෙක්. මේ කට්ටිය යන්නේ සංඝයත් එක්ක. සංඝයා මුල සර්වඥාන්සේ. ඊට පස්සේ ඉන්න මනසක වැඩිම බයිනා. ඒක ඇත්තටම මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙන්නගේ ගුරුවරයෙක්ගේ ගෝලයෙක් යා. සාරිපුත්ත මොග්ගල්ලාන කඩාගත්තයි කියන තරහතිය. ඩිකටම දරුවත් නැසොබයි. පෙළ යන සංඝයාට ඇහෙනවා ඩිකටම කෙලෝරක් නැතුබයි. මේ ගෝලයා ඉඳගෙන කියනවා ඩිකටම මේ හැම ගුණුණයක් සර්වඥාකාවේ නැහැ. ඉතින් පස්සේ ගිහිල්ලා මේගොල්ලෝ ඈ නතර වෙනවා නාලන්දාවට යනකම්. පස්සේ සරුවත් යනාසේ කට්ටියට කියනවා ස්වාමීන් වහන්සේ මේ දවසේ මේ වැඩක් නෑ. මේ මම මතක නැහැ ඒ පරිපාලකේ නම් අහවල ආගත් එක්ක ආව වැඩිම උභාසයට බෑ. මොකද එයාගේ ගෝලයක් හිටියා උභාසිකේ ගුණ කිව්වා. උඹලට මොකද හේතුනේ? එතන අහන උඹලට මොකද හේතුනේ? සංඝයා දන්නා හරුවත් සංසය ඔය ලේසි උත්තර කියන. මට බැරි වෙලා හරි මං බැන්නයි කියලා මට තරහ මං බැන්න මට බැන්න කියලා තරහ කරන උඹලා කවදාකවත් මගේ ගෝලෙ නෙවෙයි. මට බැන්නයි කියලා තරහක් ආවනම් උඹලා මගේ ගෝලෙ නෙවෙයි. දැන් සරුවත් යන අතරේ කාට බැන්නත් හේතු කන්න විමසන්නේ නැතුව තරහ කරන ඒ චිත්තක්ෂණය උඹලගෙන් ගිලිහෙනවා උඹලා අසත්‍යමත් උඹලා සාක්‍ය පුත්‍ර නෙවෙයි කියලා පටන් ගන්නවා. පටන් අර තමයි කියන අංගවන කන පිට කෙහෙල් ගෙඩිය ලෙලි අරනවා වගේ ලෙලි ගහගෙන ලෙලි ගහගෙන ලෙලි ගහගෙන යනවා. අහන ගහන කියනවා උඹලා මගේ ಗುಣ දන්නවනම් උඹලා දැන් කියන්නේ මම සර්වඥාන්තිගේ ಗುಣ කියන්නේ උඹලා මගේ සීලය දැකලායි මට මේ සලකන්නේ. මේ සර්වඥාන්සේ ස්ත්‍රී දූෂණය කරන්නේ නැහැ කියලා මහා ලෝකෙට කියනවා. කියන්න දේවල් නැහැ. උඹලා දන්නේ මොනවද මං කරන්නේ? උඹලා දන්නේ මේ මගේ චූල සීල, මධ්‍යම සීල, මහා සීල. එනකම් උඹලා කියන්නේ මට පළවෙනි ධ්‍යානෙදී දෙවෙනි ධ්‍යානෙ තියෙනවා. සරුවචන ගුණත් එක්ක බං උඹලා මේ මොනවද කතා කරන්නේ? ඊට පස්සේ උඹලා කියන්නේ මට සෝවාන් මාර්ග ඥාන තියෙනවා. සකදාගාමී තියෙනවා, අනාගාමී තියෙනවා, අරිහත් තියෙනවා කියලා. මේවා සරුවචන ගුණද? කියලා ගුණ කියන අයට දෙනවා බඩ විරේකයක්. සරුවචනසිකේ ගුණ කියනාට බඩ විරේකයක් වෙනවා සම්පූර්ණ බඩ විරේකයක්. ඊළඟට කියනවා මිනිස්සු කිසිම කෙනෙක් කිසිම දවසක ස්පර්ශයක් නැතුව හේතුවක් නැතුව වටනක් කතා කරන්නේ. එයා කතා කරන්නේ අපි ස්පර්ශයක් කියන නිසා. ඒ ස්පර්ශය කියන්නේ යනවා මිසක් නැත්නම් මට තේරෙනවා මේ ස්පර්ශය මේ ඒකෙන් ඇති වෙන ඵලෙ මේ මෙයා මැරලා ගිහලා කොහෙද යන්නේ. එච්චරයි හරුවකන්සේ තියෙන විශේෂය. ඒක නිසා මතක තියාගන්න ඉන්න කියලා ඔන්න දෘෂ්ටි වලට වැටෙනවා හැම දෘෂ්ටියක්ම හේතුවක් සැකේ. සබ්බන්තම් පච්චපස්සය. ඒ ඒකත් හේතුවක් ඇතුළේ ඇති වෙන්නේ කිසිම දෙයක් හේතුකව නැහැ. අන්තිමට මේක ඇනලයිස් කරලා පරිදීකනේ පෙන්නනවා මේ දෘෂ්ටි වලින් 49ක්ම ඉන්නේ සමාධියෙන් ධ්‍යාන ලැබුකයක්. 72කින් 49ක්ම තියෙන සමාධිය තියෙන අයද 13ක් ඉන්නේ ප්‍රඥාවදී. ප්‍රඥා සමාධිය නැති අයට කිසිම දෘෂ්ටි ප්‍රශ්නයක් මේක ඉල්ලගෙන කරන පරිප්පුවක් වගේ වේල තියෙන ධ්‍යානයක් ලැබෙන්න ලැබෙන්න මාන්නයක් එක්ක. මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා. අන්න ඒ මාන්න පිළිබඳ අවදියෙන් යන එක තමයි සතියෙන් කරන්නේ කිසිම දෙයක් choiceless අවියනස් තියෙන්නේ unassuming evenly suspended attention ආනාපානය ආවම හොඳයි වේදනාවක් ආවම හොඳයි සත්‍යයක් ආවනේ හොඳයි සීතලක් ආවනේ ඔක්කොම දිය ඇති හැටියෙන් බලන මිසක සද්දේ නොවේවා ආනාපානේ වේවා කියලා බලලා ආනාපානේ හරි ගියොත් අනිවාර්යෙන් මාන්නයක් එනවා අද කපට ආනාපාන හොඳයි කිය එච්චකොටම කන්න බයින්නලා ඉවරයි. ඒකෝට බුදුහාම කියන උඹ ඉක්මක්ෂණිය පන්නලා. උඹ යන්නේ ආනාපානට තමයි. මොකද දැන් ආනාපානෙ නැහැ. ඒක දන්නවනේ. ඒකෙත් අන්න ඒ වගේ සීලේ නැති කෙනාට ද්වේෂ ප්‍රශ්න. සීලයත් එක්ක ද්වේෂ ප්‍රශ්න. රුස්සක් නැති දන්නේ. හොඳට මතක තියාගන්න. මොකද මට මතක අපේ ওই බැච්මේට් කෙනෙක් හිටියා මම දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. දන්නවනම් බණී මට මේවා කියනවා කියලා. ඒ කලින් ගන්නේ මෙහා පැත්තේ. ගියන කල්ලි වංශලේ අනිත් පැත්තේ. ඔව් ඊට පොඩක් එහා. හඩුවෙල වැත්තේ. ඒ පන්සලේ ප්‍රධාන දායකයා. අපි ඉස්කෝලේ යන කාලේ යුනිවර්සිටි කියන කාලේ අපිට ආගමක් ධර්මයක් මොකක්වත් නැහැ. ඉතින් ඔය යුනිවර්සිටි එකේ නිවාඩු දීලා ඉවරෙච්ච දවසේ හැම එකම පච කතා කරනවා. ඉතින් නිවාඩු පටන් ගන්න දවසේ මුළු හරු රාත්‍රියක් කන්නේ පච කතා. ඉතින් ඒව කතා කරන ඌ කියනවා අපේ අම්මා හැම මාසයකටම සැරයක් මේ පන්සලට යනවා. අනිවාර්යයෙන්ම කරන්නේ මෛත්‍රී භාවනාව. ඔබ භාවනා දන්නවද? දැන් මම මම කකා භාවනා කරන්නේ අපි කවුරක්වත් නැහැ. කොහොමද මෛත්‍රී කරන බව දන්නේ කියලා. ඒ දෙත් එන්නේ බැනගෙන කියනවා. ඒ දන්නා ඊගොල්ලෝ ෂුවර් එකකට මෛත්‍රී කරලා තියෙන කියලා පන්තල. ඉන්න භාවනායි බබ. අනිත් ඔක්කොමල මෛත්‍රී කරන්න ඕනේ එච්චරයි. මෛත්‍රී කරන එක නම් හිතන්නේ දැන් මට පුළුවන් නම් මෛත්‍රී කරන්න ඇයි උඹට බෑ. උඹට එහෙම කරන්න. උඹත් මෛත්‍රී කරන්න. උඹත් මෛත්‍රී. මම සිතක් කරන්නේ බල්ලටත් එදාට කොයි දවසට කන්න දෙන්නේ. අයියෝ කියෙද්දලා. මේ සීලය කියන එක ආවනට පස්සේ මොනවද වෙන්න පටන් අරගන්නේ. ඊට පස්සේ අර නිකන් උගුර හිර වුණා වගේ සමාජයේ තියෙන විලෝපන තියා බලනකොට බුද්ධ ආගම එපා වෙනවා. මේ මෙව්වද මේ කියලා කරන්නේ මේ ඇසියුමින් කිව්වහම අපි හම්බුනාම වලින් කීර්ති ප්‍රශංසාවෙන් ඇසියුම් කරන එක නම් ඉතින් කම ලෝකෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ භාවනා මාර්ගයට ගියාට පස්සේ සීල සමාධි ප්‍රඥාට ගියාට පස්සේ එක එකනයි ගුරුවරයා අල්ලගන්න. ඒ ක්‍රමයේ අල්ලගන්න. Taman හරිද සීලය අල්ලගන්න. සමාධිය අල්ලගන්න. ප්‍රඥාව අල්ලගන්න. අයියෝ වෙලා තියෙන දිහා බලනකොට පේනවා මේ මූලික සම්මාදිට්ඨිය නැතිකම. විපස්සනා කියන්නේ මොකක්ද කියන අර්ථකථනේ දන්නේ නැතුව කොච්චර දුර ගියා. යන්න යන්න පැටි. ඒ නිසා බුදුරජාණන් කියන්නේ ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේති. මහනි මුල පිරිසුදු කරපල්ලා. කතමංච බික්කමේ ආදී. ඉත්‍ත්‍ච උජුකා සීලංච පරිපූර්ණ. දෘෂ්ටිය ඍජු කරගන්නilla ඊට සීලයක පිළිපද බලන්න. ඊට පස්සේ සතිපට්ඨාන වඩපන්. එන්න කායන පසන වේදන සත්‍ය චිත්තන පසන කොච්චර වැඩිවක්වත් මේ දෘෂ්ටි අපි නැති කරන්න හදන්නේ මේ සක්කාය දිට්ඨිය. අපි නැති කරන්න හදන්නේ මේ ප්‍රපංචයි කියන එක දන්නේ නැතුව. කොච්චර වැඩිවත් ඒක යන ගමන් බලලට ප්‍රතියට පරේකතු වෙනා මිසක් බර හැදුවක් වෙන්නේ. මම මම හරියට සතුටු වෙනවා මම පටන් ගන්නකොට මේ මේ කොටස් මම ළඟ ආශ්‍රය කරපු ගිහියත්ෝ නිතරම මතක් කරගන්න. ධර්මේ දන්නේ නැහැ කියලා කිසිසේත්ම ලැජ්ජ වෙන්න එපා. දන්නේ නැති බව දන්න කරලා සතුටු වෙන්න. සීලේ නැහැ කියලා සතුට කනගාට වෙන්න එපා. සීලේ නැති බව දන්නවනේ. භාවනා කරනකොට ආනාපානිය ආවෙ නැහැ කියලා කනගාට වෙන්න එපා. ආවේ සත්‍ය බව දන්නවනේ. එච්චරයි. ඒ නිසා කවදාකවත් ලකුණු වැටීමක් හෝ ලකුණු කැපීමක් නැහැ. වෙන දේ මොකද්ද කියලා දැනගන්න. ඉතින් ඒ විග්ගතෝම බුදු වෙනකම්ම ඉතෝ ක්‍රමයේ යන්න පුළුවන්. අන්නේ ඇසියු. සෙනනාසීකට මට පදකට හොඳට මම මේ නැහැපේ දුඟාක් බැලුවකට සම්බන්ධව ඉතින් අන්නේ ඇසියු ක්වොලිටි එකට මේ මුගක් කරලා තියෙනවා මේ සත්පුරුෂ සූත්‍රය. සත්පුරුෂ සූත්‍රයේ විග්ගතෝම මේක ලස්සනට පෙන්නනවා. එක තුනක් වහඳුනා. අත්තිධාරිපුත් සූත්‍රයේදී එක තැනක කියනකොට මම දැනන්නේ මටම කිව්වා කියලා හිතෙනවා. මේකේ ධර්ම සාකච්ඡාවක් කරන මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ. මහා කොට්ටිත ස්වාමීන් ධර්ම සාකච්ඡා කරද්දී එක්කෙනෙක් ඇවිල්ලා පණි. අතරමැදිදී කොට දාන. අනවශ්‍ය ප්‍රශ්න නේද කොට්ටිත සාකච්ඡාවේ පැහැින් නැතුව පොඩක් හිටපන්. ප්‍රශ්න සාකච්ඡා කරද්දී යම් කියලා නිකන් කියනවා. ආයෙත් මේ අතරමැදි කතා දාන්න එපා. උඹට වෙලාවක් එයි කියලා කියනවා නිකන්. ඒකට එයා ගෝලෙක් කියලා කතා කරගෙන ස්වාමීන් වහන්සේ එහෙම කියන්න බෑ මෙයාට. බුදුමාහාර ඕන කෙනෙක් කතා කරන්න පුළුවන් දක්ෂයෙක් කියලා අක්ෂාරිපුත් ආහඳුරන්ගේ ගෝලයේ ක්‍රියාව රෙකමන්ඩ් කරනවා. ඒ කොටි සාමනස්ගේ ඊට පස්සේ කියනවා ආයිත්නේ යාගේ හිත කියනවා කියන දෙච්චක ලේසි නෑ. නිසා ඔබට යාගෙන රෙකමන්ඩ් කරනවා කියන එක මං ගණන් ගන්නෑ කියන එක මොන කෙනෙක්ගේ හිත කියන කෙන මොනම තරමක් කරන්නේ නැහැ. කියලා වෙලා කරුණු හයක් වෙනවා. ඒක දිහා බලනකොට ඔය අපි කියපේ ඔක්කොම තියෙනවා. අම් කෙනෙක්ගේ තාම සාන්ත වෙන්න පුළුවන්. තාම නිවිච්ච ගතිය වෙන්න පුළුවන්. ඕන කෙනෙක් හිත පහදිනා වෙන්න පුළුවන්. ඒ සෝරත් සෝරත් උපසන්ත උපසන්ත කියන ලස්සන වචන ටිකක් පෙන්නනවා. සර්වඥා දීන කාගෙන්නකොට සෙන්තිලන් දීන්නකොට තුන සාන්තයි. නමුත් මේ බුද්ධිලා නිතර නිතර රාජරාජ මහා මාත්‍යතු ඇසුර කරන්න ගියොත් නිතර නිතර වික්ෂු වික්ෂුණු පාසික පාසික ඇසුර කරන්න ගියොත් නිතර නිතර චිත්ත චිත්ත සාවක ඇසුර කරන්න ගියොත් එයාට මේක කරගන්න බැරි වෙනවා. නොබෝ කලකින් සිවුරක් දෙනවා. ඒ කියන්නේ නිකන් සාපයක් කරනවා. වැඩි සෙනගත් එක්ක ඇසුරෙන් ජීවත් වෙය සාර්ථකත්වෙ පෙන්නගෙන වැඩි කල් කරන්න බෑ දිනුවා. ඊට පස්සේ කියනවා මෙයා සීලක පිළිට ඕන කෙනෙක් වෙන ධර්මාත්මලා බොහෝම ලස්සන කීල් පැකටකින් ඉන්නවා. ඇත්ත. ඒකෙදිත් මෙයා අන්තිමට ජනප්‍රියයි. සහජරාජ අමාත්‍යවරු විච්චේ වික්ෂුණී උපාසක උපාසිකා විච්චේ සිච්චේ සාව ප්‍රැස්සු කරන්න ගියාම මේ සීලය කොහම වුණත් ඇසුරේදී වැටෙන වැටෙන්නේදී සිල්වත්. ඊට පස්සේ ධ්‍යානයේ දුක්ඛය ධ්‍යාන ඔක්කොම පෙන්නලා ඉස්සර කරලා තියෙනවා මේ කොයි එකකින්වත් සිවුරන්නේක වළක්වන්න බෑ. ඒක වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ යා ඒක ඇසියුම් කරගෙන නම් තියෙන්නේ මම මෙහෙමයි කියලා සෙනගේ ඉස්සරහට ගිය ගමන් ජනප්‍රිය වෙච්ච ගමන් කඩලා යනවා. හරි භයානක සූත්‍රයක් මොකද දැන් කාට හරියට පේන දෙයක්. අන්තිමට කිව්වට පස්සේ ටික දවසක් ගියාට පස්සේ ගෝලේ ආවිලා පොටි තහම් ගන්න කියනවා ස්වාමීන් වහන්සේ කාගේ කාර්යපොත් දියුර වැඩි. කියන්නේ යා ඒකෙන් පිළිලා. ඒසොර කියනවා උපවාහන්ති මේක දේවදාන දේවඥාණයෙන් දැකලා බැලුවද හිත කියවන්නේ. කොටිතාවුදුලා දෙකම තියෙනවා. ඊට පස්සේ ගෝලයා හොඳ වෙලාවට බුදුහාමුදුර ගාට. ඊළ කියන සංක වෙන සිද්ධියක් වුණා. මේ සිද්ධිය මේ බුද්ධලා ඉදිරියට පැන්නා කොටිතාවුදුර කිව්වා කොට. ඉන්න කියලා එසකොට මම මෙයාව රෙකමන්ඩ් කරන්න කරන්න එපා. මෙයා හොඳ කෙනෙක් කියලා. ඒත් ඒකට කොටිතාවුදුර කර්ම හයක් කිව්වා. හයෙන් කිව්වේ මෙන්න මේ ගුණ කොච්චර තිබුණත් පිළිහෙන්න පුළුවන් කියන අනිවාර්ය ඇත්තම ආත්මධාරිත සිදුවෙන්නේ. අරවත් නැති ආහාර දෙලා කියනවා බලපං ඔක හිතාන් දෙන ආයෙ විරුදාන. ඇත්තම. ඊට පස්සේ ටික දවසකින් ආයේ සිවුරු පෙරෙවට පස්සේ ඌපකට්ටෝ අපමත්තෝ. පැත්තකට වෙලා අප්‍රමාදී වීමෙන් නබෝ කලකින් ගන්න. අර ඔක්කොම ಗುಣ සිප්පත් ඕනට වැඩි සෙනඟ වැඩි තමන්ගේ විවේකයේ භාවකත් පාව දුන්නොත් මොන වුණා? උච්චර සිල්වතුන්. එහෙනම් කොට කණී කියලා කියන්න බෑ මොකද එතකොට තණ්හා වැඩෙනවමයි මාන්නේ වැඩෙනවමයි මම කියන එක වැඩි. ඊට පස්සේ සිවුරුවත්මා කියන එක ලොකු දෙයක් නෙවෙයි. ඊට පස්සේ යම් දවසක තේරුම් ගත්තොත් මෙච්චර වඩාගත්ත ගුණ කන්නම නැතිලා ඇති කරගත්ත මේ ලාභයට සත්කාරයක් නේද කියලා ආය අම්මා මුත්තා කිව්වත් නැහැ මම ඊට පස්සේ විවේකී වෙයි. අපමත්තු රූපකට්ටෝ ලක්ෂණ වසන වචන දෙත් එකක් තියෙනවා. ඒක මහා පොඩි ජීවත් බලාපොරොත්තු වෙලා විවේක වෙලා පැත්තකට උනාට පස්සේ මොකක්ද නැන්නේ. ඒක ඒ හිතුවේදී දීකට දෝ විස්තර තෝරයක් තියෙනවා සත්පුරුෂ සූත්‍රයේදී සර්වඥ දෙපෙන්ලා දෙවිතුන මේ ගුණ කොච්චර තිබුණත් ඒ ගුණේ බැරි වෙලා වංචනිකව හරි කමන්නේ. මේ මමය මේ මගේය මේ මගේ ආත්මය කියලා ගත්තොත් ගත්ත පමණින්ම කෙලෙනවා. ඒක ඒ කියන්නේ අපිට කැපෙනවා කඩුවක් ගිල්ලා වගේ හිතෙනවා. නිසා මේ කිසිම වෙලාවක මේ අපි මේ කරන දෙයක් මගේ කියන්නේ සාසනික ප්‍රතිපත්තිය. සාසනික වශයෙන් අපි කරනවා කෙරුවොත් මේ හේතුව තුනේ මේ ඵලය ලැබෙනවා. ඒක සාසනික ගතියක් මිසක ඇසියුම් කරන්න යන්න. ඉතින් අපි බලනකොට ඔය අන්‍ය තීර්ථක අන්‍යාගම් වලින් නැතිතුන හරියට අන්‍ය සීමික. අපිට වෙන්නේ අර ආගමේ කුමිච්ච ආගම් වමිච්චාදිකාගම් කියන්නේ. එහෙම කියන්නේ හරියට අන්‍ය සීමික මිනිස්සුන් ඒ මිනිස්සුන්ව උත්සාහ ගන්න බැරි ගුණ තියෙනවා. අපි ඒකේ කියන තියෙන පුළුවන් මොකද අපිට ප්‍රතිපදාවක් තියෙන නිසා නමුත් ඇසියුමින් ක්වොලිටි එක. ඒකෙදී ඔය ඉන්න අපි දැනට ඉන්න දුරකට මතක් වුණා උරුම රට හරියට තුච්ච කරන කල්පනා කරන ලංකාව ගැන හැම කෙනාම කියාපන්. හැම කෙනාම තමයි ළඟ පොඩි දෙයක් තිබ්බත් ඒක කියාපන්. ඒ නිසා හැමදාම આવු. ඒ නිසා කියනවා ඕනේ ගහක gediye ඇට හංගගෙන තියෙයි. කජු ඇටේ විතරක් එළියේ. ලංකාවේ කජු වලට කියන්නේ ලංකාවේ අඹ කියලා. සීහු දෙයියදී කියලා කියන්නේ සීහු කියලාමයි කියන්නේ. සීහු කියන්නේ සීහල ගෙඩි කියලා කියන්නේ. ඉතින් ලංකාවේ විතර ඇටේ එළියේ. මොන්නව ඩිංගිත්තක් ආපු ගමන් ඉතින් කියාපන ගෝසාවයි අතහැරෙයි ගන්ධස්තර කරන අනා ගන්න මොකද මේ අත්නැසීමේ ක්වොලිටි එක බුද්ධ ඥානකේ මූලික ශක්තියක් බව ගන්න. නැත්නම් විපස්සනා උගන්වන්නේ මේක විතරයි කියලා ගන්නෙත් නැහැ. විපස්සනා උගන්වන්නේ හැම ගුණයක්ම ඇති කරගන්න නැති කෙනෙක් වගේ ඉන්නේ. තේරවාදයේ තියෙන මූලික ලක්ෂණයක් තමයි හැම ශක්තියක් නැති කරගන්න. අසීමිතව තණ්හාවෙන් ආසාවෙන් ඔක්කොම ශක්තිය ඇති කරගන්න. කතා කපේ. වෙන්නේ නැතුව සාමාන්‍ය විදිහට ඉන්න ඒකට කියන්නේ අධිගම අපිච්චතාවය. අල්පේච්ඡතාවය කියලා කියන්නේ තමන්ගේ ගුණ වසාගෙන නිකන් සාමාන්‍ය යපිච්ච දෙයක්. ඒ විලාට අඩක් වෙලා ජීවත් වෙන එක නැත්තම් කවදාකවත් නිවන් ලබන්න බෑ. ඉතින් තමන් ලබන ගුණ තමන්ටම කරදරයක් වෙනවා. අනුන් එක නිකන් මේ ඉහිරිහැරයක් වෙනවා. ඒක නිසා වචනික ධර්ම කියන මාතෘකාව මේ වගේ අර කල්යාණ මිත්‍ර සංසතියක පොදුවේ කතා කරන්නේ. කාටරි අල්ලලා දුන්නොත් මාරාන්තික තරහකට ජම්මාන්තර තරහකට වැටෙනවා මොකද අදියටම අත වදිනවනේ ඕනෑම චරිතයක අදියටම අත වදිනවා ඊට පස්සේ මනුෂයාට හොඳ පැත්තට වැටෙනවා කියන්නේ නරක පැත්තට නැගෙනවා ඒ නිසා ගුණ සෑහෙන්න තියෙන්න ඕනේ කියන්නේ තමයි නම් ඔබක් වැඩි ටිකක් ගුණවත් සිල්වත්කම් කියනොත් විතරක් කාටරි කෙලින්ම අල්ලලා වැරද්ද පෙන්නලා දෙන්න පුළුවන් නැත්නම් හොඳම වැඩේ තමයි නොදැක්කාසේ ඒක අසාධාරණයි කවුරු තමයි මුදක්කාසේ ඉන්න එක ලේසි මොකද අපිට ඒ පොටෙන්ෂල් එක නෑ අපිට මේ මේ වාසන ගුණ නෑ කෙනෙකුට ධර්මයේ දෙන්න තරම් අපිට වා ගුණ කියන පැයක් දෙන්න නැත්තම් හොඳම වැඩේ තමයි මොකද කරන්නේ ඉතින් ආ යන්නේ රෝම් තමයි කරවන ඉන්න එක තමයි තියෙන්නේ ඒක නැති කරන්න අපිට තියෙනවා ක්‍රම අපි දන්නවා නම් බලන්න දැක්කොත් ගුණවතෙක් පවරන්නේ කියලා කියනවා අනිත් ස්වාමීන් වහන්සේ නැත්නම් අනේ එහෙමද මගේ වැරද්දක් දැක්කොත් කරුණා කළා මට දැක්කානම් අහුවානම් දිත්තේනවා සුතේනවා සැක කරා. මට කියන්න. ඒක තමයි අපි වස්තුමා කියපෙලා පවාරණය කරනවා කියලා කියන්නේ එක. කවුරුමක් කරන එක්කම ඉන්නයිට අපි ඔකට හිතියා. මගේ වැරද්දක් දැක්කාන මගේ වැරද්දක් අරුවාන මගේ වැරද්දක් ගැන සැකේචුනාන මම කියන්නේ කියලා මම ඔබතුමාට පවකරනවා. දැක්කොත් මම හතර. ඉතින් මේ පරිසහත හැමදාම මේ වස්සමාදම් කරන කියනවා මිනිස් ඉඳන් කවදාකවත් එහෙම තව කෙනෙකුට මේ වැරද්ද පවරන ගතියක් ශිෂ්ටාචාරය. පින්නොත් බණින එකයි තියෙන්නේ. වැරද්දක් වෙනවා බණින එක තියෙන්නේ. ශාසනය යන්නේ ඒකත්. ශාසනය යන්නේ හැම වෙලාවෙම මොකද කරන්නේ වංචනික ධර්ම තකින් වැඩ කරන නිසා. තමයි වැඩි ගුණෝදේක සිල්වතට කියන්නේ. පොත් කියන ගත්තොත් එකයි. පෞද්ගලිකත්වයට එකකට බලපාන. දැක්කා පවරන්නේ අවසරයි. මෙයාකින් දැක්කා නම් අහුවා නම් සැක කළා නම් වැරද්දක් කියන්නේ. ඒක තමයි අපිට තියෙන දේශි ක්‍රමේ ඒක තමයි සරුවචනන්ද පුතාට දෙන්නේ. රාහුල කුමාරට හැමදාම කව වැලිදෝතක් කරන උපදාලා මට මේ තරමට උපදෙස් ලැබේවා. මොකද සාරිපුත්තු සාංශේ කාලේ පැවිදිුණා. බුදුහාමුදුරන්ගේ පුතා. අඬ ගහන ගිහිල්ලා පැවිදි කෙරුවා. ඕන විදිහට කියන්න තිබ්බා මට මෙව කරන්න බෑ මම මම ගෙදර හිටපේපා මම කොට දඟ ගන්නවා මට මට රැට වුණ කක් මොනවද මම බුදුහාමරණ කියේ ඉතින් ඒක කොටින්ම ගෙවන්නේ කවුරුවක් තමයි ඔබ පරිසං යන වැඩිකෝතක් උඩ දාලා ඒ තරම් උපදෙස් බලාපොරොත්තු වෙන අහිංසක නිහතමානී නැත්තම් අතර පළවෙනිට බොහොම සුළු කාලයක් ජීවත් කරත් ඒ පර්වතංශයේ ඉස්සලා අපවත් උනත් මොකද අන්තිම දුක්ඛ දිනවලදී රජ කුමාරයෙක් වශයෙන් මේ රජ වෙන්න ඉපදිච්ච එක පර්වතංශේ නිවන් දැක්කවට මොකද ඉන්න තැනකදීම පහත්ම තැන තමයි ගිනා කරන්නේ කවදාවත් ඇසින් කරන්නේ මම සාක්‍ය කුලේ මම බුදුහමගේ පුතා මගේ පාදිනාගේ හරි බුදු ස්වාමීන් වහන්සේ මම ගෙදරින් ඉඳලා අඬ ගන්න විල පැවිදිකට වුණා. ඉතින් ඒක වචනික ධර්මවල යැපෙන තියෙන එකම ක්‍රමය තමයි ධර්මයේ ලොකුයි. බුදුන් ලොකුයි ධර්මයේ ලොකුයි සංඝයා ලොකුයි. ඒ අත්තට යටපත් වේවා කියලා. හැම වෙලාවෙදීම සංඝයා වහන්සේට මොනවද වෙච්චහම රෝතන දුක්ඛයි දාන මහණ මෙන්න ගත්තේ මොකද? මොකද මේකෙන් අදහස් කරන්නේ? සම්බුද්දන්ස කියන මේ ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගෙන් අහගෙන යමක් දැනගන්නේ ඔබ වහන්සේටම උත්තරේ වැටේවා අපි ඔබ වහන්සේ කියන්නක් අසාගෙන ජීවත් වෙන්නම් කියලා හැම වෙලාවෙදීම අර නිහතමානීකම්. යටහත් පහත් යටි ඕක පටලව ගන්න හොඟ දෙනේ බය අදුකමක්. නෝන්ජල්කමක් කියන්නේ. අපි මේ ත්‍රිවිධ රත්නේ මෙයාටත් එන්නේ. කුතිලියකට. ඒක තියාගත්ත කරාට වන්දන කරන්නේ බලන්නේ.